බුද්ධෝත්පාද ස්වාමීන් වහන්සේ නේද ඔය? ඔව් කතා කරන්නේ. ස්වාමීන් වහන්සේ මට කතා කරන්න කාරණා දෙකක් තියෙනවා මේ වෙලාව කතා කරන්න පුළුවන් නේද? ඔව් කතා කරන්න. ස්වාමීන් වහන්සේ මම ඊයේ බණ අහනකොට ඔබ වහන්සේගේ මේ බණක් දාගෙන ඒ ඒ ඒ වෙලාවේදී මම ඇහුවේ පහ කියලා අංකය තියෙන එකක්. ඒක කියුනේ මේ මේ අනාගාමී තත්ත්වය කියලා ප්‍රශ්න අහලා තියෙන හුඟ දෙනෙක් කියලා ඒක ටිකක් තේරුම් කරලා ඒකේ අපිට වහන්සේ කිව්වා මේ ආරණ්‍යක ඉන්නකොට ටිකක් වයසක උපාසකම්මල ඇවිල්ලා මල් පහන් පූජා කරනවා අනේ බව් කියලා හිතුණා පින් පිනයි කුසලයි කියන දෙකක් කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ ඉතින් කියන වෙනවා කියලා පොටේ පාරකට විතර ගිහිල්ලා නතර වුණා. මම ඊට පස්සේ ආයි ටික් කරපුවාම ආයි මුල ඉඳලා ගියා. එතකොට ඒක ඉතුරු ටික ගියේ නැහැ. ස්වාමීන් වහන්සේ මොකක්ද ඒ ටික කියලා මට දැනගන්නත් ඕනේ. අනිත් එක ඒක අහන වෙලාවෙදිම මේ පල්ලෙහායින් <laughs> ඔබ වහන්සේ වගේ මම ඔබ වහන්සේ කවදාවත් දැකලත් නැහැ. ඒ වුණාට ස්වාමීන් වහන්සේ කෙනෙක් අර බණම කියනවා. ඒ ස්වාමීන් වහන්සේ අවුරුදු 40 ගණනක් විතර ඇති පැහැයෙන් සුදු පැහැය ඊළඟ පැහැය මේ හොඳ ප්‍රසන්න වෙනමකින් අර බණ ටිකම කියාගෙන කියාගෙන ගියා. ඒක විනාඩි දෙකක් විතර කිව්වේ. ඊට පස්සේ ඒක නතර වුණා. දෙකම නතර වුණා. මට හිතෙනවා විඥාන මායාවක්ද කියලා. මට ඒකට උත්තරයක් දෙන්න ස්වාමීන් වහන්සේ. අපි මොන දේශනේද ඇහුවේ? ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ දේශනා කර ආරණ්‍යයේ ඉඳගෙන ඒකෙදී මේ කිව්වේ අනාගාමී අනාගාමී தත්ත්වය ගැන සමහරු ප්‍රශ්න කරනවා කිව්වා. එතකොට ඒ ඒක ගැන ටිකක් කිව්වා ඒක මට එච්චරම පැහැදිලි වුණේ නැහැ. මේ අනාගාමී තව විසෝවන්නේලත් නැති නිසා අනාගාමී ගැන හිතන්නත් අමාරුයි කියලා මට හිතෙනවා ඒත් අහගෙන හිටියා ඒකේ අන්තිමට කිව්වේ මේ වයසක මේ උපාසිකාවන් ඇවිල්ලා මල් පහන් පූජා කරනවා දැක්කා කිව්වා ආරණ්‍යයේදී එතකොට ඒක පහ අංකයක ස්වාමීන් වහන්සේ. අංකය පහ. මේ එතකොට මේ අනේ පව් කියලා හිතුණා කිව්වා. ඒගොල්ලෝ ඉතින් දන්නේ නැහැ ඒගොල්ලන්ට පිට වෙන්නේ කොහොමද කියලා හැම කිව්වා. එතකොට අර මල් පහන් පූජා කිරීමේදී <coughs> අර භික්ෂුන් වහන්සේ නමක් එක්ක යන සාකච්ඡාවක්ද ඔක? නෑ නෑ නෑ සාකච්ඡාවක් නෙමෙයි ස්වාමීන් වහන්සේ. මේක දේශනයක්මයි. දේශනයක්. ඒක උඩ කවුරු හරි ඉස්සෙල්ලා අහලා තියෙනවා මේ අනාගාමී කියන தත්ත්වය ගැන. ඒක පැහැදිලි කරන්න තමයි ඒකේ භාගයක් විතර වෙලා වගේ. ඒ භාගය ගියාට පස්සේ ඉතුරු ටික ඇහුනේ නැහැ. ඕක ප්‍රතිපදාව දේශනයක් නේද? ඔව් ප්‍රතිපදාව එකක්. කියන්නේ. ඔව් ඔව්. දැන් අහන ප්‍රශ්නේ එතකොට? මං අහන්නේ ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ මේ එතනදි කියාගෙන ආවේ මේ කුසලය කියන්නේ මේකයි මේ මල් දැන් මල් පූජා කරනකොට පින පින පින් සිද්ධ වෙන විදිහට මල් පූජා කරන්නේ කොහොමද? දැන් ඒගොල්ලෝ මල් පහන් සිත පහදවා පින් දහම් කරන ආකාරය. ඔව් අන්න හරි. තුන් සිත පහදවා පින් දහම් කරන ආකාරය කියන්නේ. ඔව්. ඒ අර ඉද බික්කවේ බික්කු මේ ශාසනයේ කොහොමද කොහොමද කෙනෙක් ඒ පින් දහම් කරන්න කියන එක ගැන තමයි පැහැදිලි කරන්නේ. නේද? මේ ශාසනයේ මේ මේ ඉද බික්කවේ බික්කු මේ ශාසනයේ කොහොමද පින් දහම් කරන්න කියන එක දැන් අනිමිත්‍යා දෘෂ්ටික අනිත්‍යාගම් වලත් පින් දහම් කරනවා. ඔව්. දැන් අය මිත්‍යා දෘෂ්ටික අනිත්‍යාගම් වලත් පින් දහම් කරනවා. එතකොට බුදුන් වහන්සේ ඒක කියන විදිහක් නැහැනේ. ඒ විදිහට කියන විදිහක් නැහැනේ. බුදුන් වහන්සේ පෙර නොඇසු විරුද්ධමත් දේශනා කරලා අනිත්‍යාගම් වල තියෙනවා කරන්න කියන්නේ නැහැනේ. ඔව් ඒකේ ඒක තමයි තුන්සිත පහදවා දානයක් දෙනවා පින්දහම් කරනවා කියන එක ගොඩක් අයට තේරෙන්නේ නැහැ. ඒකට හේතුව මේ අතරම බුද්ධ දර්ශනය ගැන අවබෝධයක් නැතිකමට තමයි. නැත්නම් බුද්ධ දර්ශනය අවබෝධ වෙනකොට ඒක තේරෙනවා කොහොමද කරන්න ඕන කියලා. එතකොට ඔබතුමා දැන් බුද්ධෝත්පාද දේශනා කීයක් වගේ අහලා තියෙනවද? මම දැන් 60 70 <laughs> අහලා තියෙනවා. එතකොට ඔබතුමාගේ වයස කීයක් වගේද? <laughs> මගේ දැන් ස්වාමීන් විතර වෙනවා නේ. මේ දවස්වල ගොඩාක් ඒ වගේ තමයි කතා කරන්නේ. ගොඩක් වයස ස්වාමීන් වහන්සේ මම ගොඩක් ඇහුවේ මම ගුරුවරියක් ටෙන්ෂන් ගත්ත 10 ඉඳලා 10 නමුත් මට දහම ඇත්තටම හුඟක් තැන් වලින් අපි ඇහුවා. හොඳට කිව්වත් එක්ක හැමතැනින්ම දෙයක් ගත්තා. නමුත් ඒකේ කෙලවරක් කරගන්න බැරි වුණා. මට ගොඩාක් කරදර ඇවිල්ලා ඒවා මොන කරදර හිතා කියන්න බෑ. අවුරුදු 10ක් මේ මේ පිටෙන් ගොඩක් කරදර ආවා. දැන් නම් ඒ කරදර ඔක්කොම මම සමනය කරගෙන ඉන්නේ. මට මාසයකට විතර ඉස්සෙල්ලා මේ ඔබ වහන්සේගේ දේශනා ඇහුනේ තුමාණන් ජෙක්ටසෙක් විතර ඉස්සෙල්ලා එතන ඉඳලා මම නිදි මරාගෙන වානවා ඒ හා ඒ කාලය හා සමානම මට යහළුවෝ තුන්දෙනෙක් ඒ කියන්නේ දහම ප්‍රගුණ කරපු තුන්දෙනෙක් හම්බුණා එක්කෙනෙක් මගේ ගෝලේ එක්කෙනෙක් මගේ යාළුවෙක් එක්කෙනෙක් ස්වාමීන් වහන්සේ නමක් ඒ තුන්දෙනාගෙන්ම එක කාලයේදීම තමයි මට මං හිර වෙච්ච තැන මට කිව්වේ මං මං දන්න දැනුව ඇති කිව්වා මට කිව්වා මං මට කරන්න තියෙන ප්‍රතිපදාව කිව්වා මේ මේ මොහොතේ හිත තියාගන්න කිව්වා. මට ස්වාමීන් වැරිත් ඒක තමයි. කාලයක් අර අර අනුසෝතය තුළ හිත කියන කියන විදිහට ගිය නිසා දැන් නිතරම හිත එනකොටම හිතත් එක්කම යැවෙනවා දැන් අර ගඟ ගලනවා වගේ හිතත් එක්කම දන්නේම නැතුව හිතත් එක්කම යන්නේ එක තියෙන්නේ දැන් නේද? ඔව්. පුරුදු පුරුද්දක තියෙන්නේ. පුරුද්දට හිත සිතුවිලි ගලාගෙන යනවා. සිතුවිලිත් එක්කම ධනේම යනවා සිහියක් එන්නේ නැහැ සිතට අවදි වෙන්නේ. අන්න ඒක තමයි. ඒක තමයි වෙන්නේ. ඔය වයසට ගියාම තමයි ඉතින් ඒක එහෙමයි කියලා බෑ. ගොඩක් ඒකට උපක්‍රම තියෙනවා. ඒක හදාගන්න ක්‍රම තියෙනවා. Taman තමයි දක්ෂ වෙන්න ඕනේ. ඔව්. ඔව්. ඒ කියන්නේ පොඩ්ඩක් දැන් අවුරුදු ස්වාමීන් වහන්සේ අවුරුදු 10කට ඉස්සෙල්ලත් ඔය මේ දැන් කියන බණ අපිට ටික ටික ඇහුණා. මේ මේ ඔය දකින්නේ සමාජ හිත කියලාත් ඇහුණා. එතකොට මේ ලෝකයක් නැහැ කියලා එකත් ඇහුණා. නමුත් ඒවා ඉතර කාලෙ දුන්නේ නැහැ. මේ අම්ම ගම්පලත ගණේ මුල්ලේ. ගණේ මුල්ලේ. ගණේ මුල්ලේ. ඉතින් මට මට ඇත්තටම සාමාන්‍යයෙන් හොඳ වැටහීමක් එහෙම තියෙනවා ওই විදිහට කියනකොට. ඒ කියන්නේ අම්මට වැටහෙනවා බාහිර ලෝකයක් නෙමෙයි අපි හිතන දේක් තමයි තියෙන්නේ කියලා නේ. ඔව් ඒක හොඳට තේරෙනවා ස්වාමීන් වහන්සේ. තේරෙනවා මට අර ප්‍රතිපදාවේ මම එරුණු තැනින් ගොඩ එන්නේ කොහොමද කියලා හිතනකොට තමයි මේ කොවිඩ් රසකට ආවා. අන්තිමටම දැන් ඔය මේ වෙලාවේ දැන් යනවා දේශනයක්. අන්න ඒක පොඩ්ඩක් අහුණා. ඒ එතන අවුරුදු 85ක මහත්මයෙක් කතා කරනවා. ආ මම ඒක දවල් ඇහුවා ස්වාමීන් වහන්සේ. ඒකේ අම්මට වැදගත් නේ යන ටික. ඒ වගේ මහත්මයා කියනවානේ අන්තිමටම මේ මේ සිතට එන අරමුණ දකින්න කියන ප්‍රතිපදාව එතනදී අර හිත බලන කියන පුරුදු වෙන්න කියනවා සතිය ඕනි කියනවා සිහිය හිත දකින්නකොටම හිත දකින්න නම් 100ක් කොහොමද තියෙන්න ඕනි කියනවා හිත දකිනවා නම් 100 කොහොමද තියෙනවා කියන සතිය තියෙනවා කියනවා හිත දකින්න හැකියාවක් නැත්නම් හුස්ම දිහා පොඩ්ඩක් ඒකාග්‍ර කරලා ඉන ඉරියව්වට හිත පිහිටවලා සමතේට පොඩ්ඩක් ඇවිලා නැවතත් සිත එන අරමුණු බලන්න කියනවා නේද? ඔව්. එහෙම කියනවා. ඒක අම්මටත් වැදගත් ඒ ටික. ඔව්. මම ඒ ප්‍රතිපදාවේ ප්‍රශ්නට දෙන උත්තරේ ඔයිට කලින් දේශනාවක හැබැයි තියෙනවා. දේශනා දෙක තුනකම තියෙනවා. ඒ කියන්නේ තුන්සිත පහදව දානයක් දෙනවා කියන එක. ඒක මේ දැන් සාමාන්‍යයෙන් දැන් දැන් අම්මට දැන් වැටහෙනවානේ බාහිර දෙයක් නෑ අපි හිතනවා කියලා. ඔව්. එතකොට අපි බාහිරත් එක්කලා බාහිර දෙයක් අපිට හම්බ වෙන්නේ නෑනේ. දැන් මල් පූජා කරන්නවත් බාහිර මලක් කියලා දෙයක් හම්බ වෙන්නේ නැහනේ. අපි හිතනවානේ මේ මේ අපි හිතන දෙයක් නේ තියෙන්නේ හැමතැනම සිතුවිලි නේ තියෙන්නේ සංකාරනේ. සබ්බේ සංකාරනේ සේරම. එතකොට දැන් චිත්තේන නියති ලෝකේනේ සිත තුලනේ ලෝකේ අපි හදාගෙන ඉන්නේ හිතින්නේ අපි හිතන්නේ මේ මල් පූජා කරනවා ඒ ඔක්කොම අපි හිතන ඒවානේ. එතකොට අපට වැටහෙනවද දැන් බාහිර දෙයක් තිබ්බොත් තමයි අපි ඇලෙන්නේ ගැටෙන්නේ. රාග දේශ මොහ සිත් අටගන්න. ඔව්. ඒ අවිද්‍යා භූමිය මේ ධර්මය නොදන්න කෙනෙක්. ඔව්. දැන් ධර්මයේ අම්මා දන්නවා කියන්නේ අම්මා බාහිර දෙයක් අම්මට හම් වෙන්නේ නැත්නම් ඇලෙන්න ගැටෙන දෙයක් නැහැ. නෑ ඒක තේරෙනවා දැන් එතකොට පින්දහම් කරන එක බලමු දැන් අපි ඕක පින්දහම් කරන එකට ගලපලා බලමු දැන් පින්දහම් කරන එකට ගලපන්න ගියොත් බාහිරෙන් දැන් මල් කියලා දෙයක් හම්බ වෙන්නේ නෑනේ දැන් බාහිර අපිට පින් කරන දැන් බාහිරෙන් අපිට ඇලෙන්නවත් ගැටෙන්නවත් දැන් මලක් හම්බ වෙන්නේ නැහනේ එතකොට රාග දේශ මොහ සිතක් හටගන්නේ නැතුව අම්මට පුළුවන් මල් පූජ කරන්න. ඇයි දැන් මලකට තියෙන ඇල්මක් නැහැ. මලකට වශී වෙලා නැහැ. මේ මේ ඒ ගැන අදහසක් නැහැ. අම්මට තියෙන එකම අදහස තියෙන්නේ අම්මගේම සිත ඇතුලේ අර සිත සිතුවිලි වලින් මිදෙන්න. එහෙම නැත්නම් රාග දේශ මොහ අර ඒ ගින්න හඳුනගෙන මේ තමන්ගේම සිත සිතුවිලි වලින් මිදෙන අර අර අර සාන්ත සුවයට අරමුණු කළා මල් පූජා කරන්න පුළුවන්. සාන්ත සුවය. ඒ කියන්නේ සිතුවිලි ගින්න කියලා දැකලා. සිතේ හටගන සිතුවිලි ගින්නෙන් මිදෙන්න මෙය අදිෂ්ඨානයක් ඇති කරගෙන මල් පූජා කරන්න පුළුවන්. මේකට ඇලෙන්න නෙමෙයි, ගැටෙන්න නෙමෙයි, මේකට ඇලිලා දිව්‍ය ලෝක යන්නත් නෙමෙයි, මේකට ගැටිලා නිරේ යන්න කතාවකුත් නැහැ. ඔය කියන එක ඔක්කොම සිතුවිලි. ඒ සිතුවිලි වලින් පළක් නැහැ කියලා. ඒ සිතුවිලි නිවා ගන්න මට මේ හැකියාව ලැබෙන්න කියලා අදිෂ්ඨානයක් ඒ ඒ ඒ චිත්ත ප්‍රවාහයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ එතන එතන අපි කරන්නේ අපේම සිත නිවෙන එකක් වෙන්න ඕනේ. අපි තව ලෝකෙකට යන්න දැන් ගොඩක් කලාට අන්‍යාගමිකයන් කරන්නේ දෙවියන් වහන්සේ ලෝකේ මවලා තියෙනවා කියලා දෙවියන් වහන්සේ ළඟට යන්නනේ ඔය ඔක්කොම කරන්නේ. දැන් අපේ අයත් මල් පූජා කරන්නේ දිවි ලෝකේ යන්නනේ. ඔන්න ඕකයි පටලැවිල්ල. ඔතන්ට යන්න එපා. ඕක කියෝති මිත්‍යා දෘෂ්ටිකයි. ගැටේවනේ. ඔතන අපේ අපි හාමුදුරුවෝ තමයි සම්පූර්ණයෙන්ම වරද කරගෙන තියෙන්නේ. අපේ හාමුදුරුවෝ අනිත් ආගම් වල තියෙන ඔක්කොම ටික එකතු කරලා දැන් මේක කියන්න යනවා. ඒක හරියන්නේ නැහැ. හාමුදුරුවෝ කියන්න යනවා අපේ හාමුදුරුවෝ කියන්න යනවා දිව්‍ය ලෝක යන කතාවක්. ඕක හරියන්නේ නැහැ. මොකද ඔය ඔක්කොම තියෙන හිතේ දිව්‍ය ලෝකේ තියෙන්නේ හිතේ. එහෙනම් ඒක වෙන්නේ තුන්සිත පහදුනොත් පමණයි. තුන්සිත පහදෙන්නේ ලෝභ දේශමෝ තුනි වුණොත් පමණයි. සබ්බ පාපස්සක්කරණම් කියන්නේ සියලු සිතුවිලි අකුසල්. සිතුවිලි වලින් පළක් නැහැ. කුසලස්ස උපසම්පදා කියන්නේ සිතුවිලි නිවා ගන්න එකයි. ඒ සිත දැකලා සිතෙන් මිදෙන්න ඕනි කියන එකයි. එතකොට ලෝභ දේශ මොහ නිවෙන්නේ එතකොටයි. ලෝභ දේශ මොහ තුනී වෙන ගමනයි ඉද බික්කවේ බික්කු මේ ශාසනයේ යන්නේ. මේ ශාසනය ඉද බික්කවේ බික්කු මේ ශාසනයට ඔබ නැත්තම් අයිති වෙන්නේ නැහැ. බුදුන් වහන්සේ දේශනා කරන ධර්මයට අනුගත නැහැ. මේ බුදුන් වහන්සේ දේශනා කරනවා නියත සම්බෝධි පරායනයි නියත සුගති පරායනයි ලෝභ දේශ මොහ තුනී වෙන්න ඕනේ තුන් සිත පහදවා පින්දම් කරනවා විසාකාව පින්දම් කළා වගේ ආත්මේ ආත්ම ආත්ම තණ්හාව ඡය වෙන විදිහට ආත්ම ඝනත්වය අඩු වෙන විදිහට මේ ලෝකෙකට යන්න හිතන හිතනවා නම් නිරේටම තමයි යන්නේ ඒක නිසා තමයි අපි දැන් මේක ගලප ගන්න ඕනි මේ අනිත් ආගම් වල තියෙනව එල්ලලා ගන්න නැතුව නිවන් මගටම අනුගත වෙන්න ඕනේ නිවනින්ම සැනසීම ලබන්නට හේතු වෙන අදහසින් ඕනි පින්දම් කරන්න. වැටෙනවනේ. දැන් මෙතන අපි දෙයියන්ගේ සරණයි කියන කතාවෙන් තමයි නවතින්නේ. දෙයියන්ගේ සරණයි කියන කතාව අපිට නෑ. දේරුවන් සරණයි අපිට ඔන්න ඔතනින් පිරිසුදුවට වෙන් වෙන්න ඕනේ. මේ දශක ගානක් තිස්සේ අපේ මේ මාධ්‍ය ආයතනත් ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලාත් මේ සමාජයේ වියවුල් කරලා තියෙනවා. මිත්‍යා දෘෂ්ටියට මේ අසරණ අසෘතවත් පුදක්ෂණය ගැට ගහලා තියෙනවා. තාමත් ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලා ඒක කරගෙන යනවා. මේ ශාසනය විනාශ කරන්න අර සංඝා ගාට කියලා මෑත යුගයේ බිහි වෙලා ඉන්න ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලා මො ශාසනය විනාශ කරන්න වැඩ කරනවා. අපි නම් ඒ වහන්නේත් නෑ ස්වාමීනි. ඔව් ඒකට යන්න එපා, රැවටෙන්නත් එපා. විශාල පෙරහැරවල් හදා ගන්නවා. අර අර මොනවද අර දොළු කාන්තේ පෑන් බොන්න ගියා වගේ බස් වලින් අපේ මිනිස්සු ගොන්නු වගේ යනවා මී අරක් වැල වගේ. අන්තිමටම දැන් රිලව් ඉන්නේ එතන. ගාස් වැවිලා කොන්ක්‍රීට් ස්ලැබ් දාලා බිල්ඩින් ගහලා ඒවයි රිලව් රිලව් දැන් ඉන්නේ. කවුරුවත් නැහැ කැලේ මැද්දේ රිලව් ඉන්නේ. මේ ඊයේ පෙරේද අපි සර්ච් එකක් කරා. ඇත්තටම පුදුමක් හිතෙනවා. ඒ දවස්වල තිබිච්ච විදිහයි අද විදිහයි බලවා. කොයිතරම් එතකොට මේ එතකොට මාධ්‍ය ආයතනවල ප්‍රසිද්ධ කර කර දොළු කන්දේ මේ මාස්කම් තියෙනවා කියලා. බෑම් බොන්නේ කියලා. කොයිතරම් විගඩවක්ද මේ කරන්නේ? අන්තිමට මේ අසරණ බෞද්ධයෝ සේරම අර අර මෝඩයෝ කළානේ. බලනකොට ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලානේ මේවා කරන්නේ. මේවා කරන්නේ ප්‍රසිද්ධිය බලාගෙන. මේවා මේවා කරන්නේ කීර්ති නාමයේ ප්‍රසිද්ධිය බලාගෙන. මාධ්‍ය ආයතන කරන්නේත් ඒවා ඒවා බලාගෙන. අපේ ප්‍රසිද්ධිය බලාගෙන ඔය රැලි වල යන ඔක්කොම ඇත්තටම යන්නේ නිරේට. රැල්ල පිටින්ම නිරේට යනවා ගහගෙන. ඒක නම් ඒකාන්ත. අපි දන්නවා මේ ඒ මිත්‍යා දෘෂ්ටියෙන් කිසි කෙනෙකුට පළක් නැහැ කියලා. දැන් ස්වාමීන් වහන්සේ මල් පූජා කරනකොට මට මම අපිට ඉස්සර දහමට යනකොට අපි ගිහි අයගෙන් ගොඩක් ඇහුවා එතකොට අපිට කියන්නේ මල් පූජා කරන්න එපා කියලා. නෑ නෑ නෑ අපි නම් මේ ඒකත් ඒකත් මිත්‍යා දෘෂ්ටියක්. ඒකත් මිත්‍යා දෘෂ්ටියක්. ඒ අයට දන්නේ නැහැ සංඥා සුකුම වෙනවා. සංඥා අபிසංකරණ නිරෝධය ගැන අවබෝධයක් නැහැ. ඔය බාගෙට බාගෙට බණ ධර්මයේ දැනගෙන අඩු ගන්න ඔය රහතන් වහන්සේලා නෙමෙයිනේ. ඔය පෘථග්ජන වික්‍රුණහසලා කියන්නේ. ඇත්තටම බාගෙට බණ දැනගෙනයි ඔය කියන්නේ. මේකේ යම් කිසි කෙනෙක් ප්‍රත්‍යක්ෂතාවයට ආවොත් ඔය මෝඩ කතා කියන්නේ මෙතන තියෙන්නේ මෙතන තියෙන්නේ සංඥාව සුකුම වෙන ගමනක්. ඔය කිසි කෙනෙක් කියනක ඔක දන්නේ නැහැ. සංඥාව. ඒ කියන්නේ ඔබතුමියගේ සංඥාව සුකුම වුණොත් තමයි සුගති පරායන වෙන්නේ. අපි ඔය බාහිර දෙයක් නැති බව දකින තැන මේ සිතම කියලා දකින තැන බාහිරට තමයි මේ මේ අපේ මේ රළු සංඥා ඝන වෙන්නේ. ඒ කියන්නේ අපේ මේ සංඥාව නිකන් ෂොක් එකක් වගේ. ඒක අපිට කියන්න වෙන ක්‍රමයක් නැහැ. ප්‍රත්‍යක්ෂතාවයට එනකොට නම් සාන්දිටික වෙනවා Tamanටම ඒක දැනෙන්න ගන්නවා කම්පන චංචල කියලා. බාහිරට කම්පණය වෙන ස්වභාවය තමයි තුනී වීගෙන යන්නේ. අකම්පිත අකෝප්පාචේත විමුක්තියට එන්නේ එතකොටයි. ඒ සංඥාව සුකුම වෙනවා ඇත්තටම Tamanගේ මේ හිත නිවෙන හැම මොහොතෙම. නැහැ කියන්න බෑ කාටවත්. මේ වන්දනාව අත්‍යවශ්‍යයි. ඔව් ස්වාමීන් වහන්සේ මම වඳිනවා මම නැත්තම් ඒ වන්දනාව කරන විදිය දන්නේ නැතිකමයි ගැටලුව තියෙන්නේ. නෑ ස්වාමීන් වහන්සේ මම වන්දනාව කරන්න ඕනි ඇත්තටම සිත නිවෙන්න බව ඒ අවබෝධය ඇතිව. තමන්ගේම සිත ඇතුලේ තියෙන ඒ සිතේ තියෙන රාග දේශ මොහ ඒව තුනී වෙන විදිහට ඒව අරමුණු කරගෙන තමයි වන්දනා කරන්නේ. අද කරන්නේ නිකන් කවි කියන එකනේ. <laughs> ඒ කවි කියන එකෙන් වෙන්නේ තාලය අල්ලලා කවි කියන්න ගිහිල්ලා එතනත් අන ගන්නවා. ඒකෙනුත් වෙන්නේ ඒකට මත් වෙලා ඒකට මෝහයට අවු වෙනවා. බුදුන් වහන්සේ වගේ කරේ නෑ. බුදුන් වහන්සේ ওই තාලේ අල්ලලා ඕ කවි කියනවා කරන්න කියලා නෑ කාටවත්. ඒවා මේ ඒව බුදුන් වහන්සේ ඇත්තටම එපා කියපු දේවල් ඔය කරන්නේ. එහෙම දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. අපි යම් කිසි ගාතාවක් කරනවා ඒකේ ඒකේ හරය අර්ථය සිහි කරන්න ඕනේ. එතකොට දැන් මේ හදලා තියෙනවා මල් පූජා කරන ගාථා නම් ඇත්තටම රහතන් වහන්සේලා හදපුවා නෙමෙයි. ඒවා මේ පෘථග්ජන භික්ෂුන් වහන්සේලා මේ හදාගත්ත ඒවා. නිකන් කවි හදාගත්ත ඒවා. ඔය කියන්නේ කවි ටිකක්. ඔව් මම ස්වාමීන් වහන්සේ ඒවයින් පළක් නැහැ. ඒවා තේරුම් තේරුමක් අරගෙන මම ඒක මෙන්න මේකයි වැදගත් වෙන්නේ. වැදගත් වෙන්නේ ඇත්තටම ඔය ඔය ඔය ඔය එකක්වත් නෙමෙයි වැදගත් වෙන්නේ තමන්ගෙම අතුලාන්තේ රාගදේශ මොහ තුනී වෙන ගමනක් යන එක. වෙන ගමනක් නෑ අපිට. නත්ති මේ සරණං අඤ්ඤං. ඒ කියන්නේ අපිට වෙන වෙන සරණක් නැහැ. මොකද්ද සරණ තියෙන්නේ? ශුන්්‍යතාවය. සිතුවිලි වලින් මෙදෙන තැන අනිමිත්ත ශුන්්‍යත අප්‍රනිර්චිත්ත විමුක්තියක් අපිට අවශ්‍යයි. එතනයි ඒතං සාන්තං ඒතං ප්‍රණීතං සියලු සිතුවිලි සමනය වෙන තැන සබ්බ සංකාර සමත. වැටහෙනවද? මේ සිතුවිලි අපි හැමතිස්සෙම මව මවනේ ඉන්නේ දැන් අම්මම කිව්වනේ දැන් හැමතිස්සෙම සිතුවිලි එනවා යනවානේ ඕකම තමයි අකුසලය. ඒකනේ බුදුන් වහන්සේ පෙන්නන්නේ දස අකුසල වල සම්ප්‍රප්පලාප. ඔය සිතුවිලි සම්ප්‍රප්පලාප කියන්නේ. හිස් වචන සංප්‍රප්පලාප. ඔව් දැන් බලන්න කටටම හතරක් තියෙනවා නේද? දැන් කයට තියෙන්නේ අදින්නාදාන කාමේසුමිච්ඡාචාරා ඔය තුනයි තියෙන්නේ කයට. අදින්නාදාන වේරමණී සික්ඛාව කාමේසුමිච්ඡාචාර වේරමණී සික්ඛාව අනිත් එක ඔව් ඔව් පාණාතිපාතා වේරමණී සික්ඛාපද. සතුම් මැරීම, සොරකම් කිරීමෙන් වැළකීම, සතුම් මැරීමෙන් වැළකීම කාමේ වරද හැසිරීම වැළකීම තමයි කයින් කරන්න තුනයි දස අකුසල් වල තියෙන. බලන්න මනසට තුනයි. ඒක කොහොමද ඒක තියෙන්නේ රාගදේශ මොහානුවනේ. මනසට තියෙන තුන තියෙන්නේ ලෝභ දේශ මොහ. ඒකනේ අභි අවිද්‍යා දෝමනස්සාන කියලා ගන්නෙ. ලෝභ දේශ මොහ තමයි සිතට තියෙන තුන. ද්වේෂයයි, ලෝභයයි, මෝහයයි. ඒ වැලකී සිටීමයි එතකොට සිත සිතට තියෙන තුන. අනිත් හතරම තියෙන්නේ හටටයි. පිසුනා වාචා, පරුසා වාචා, සම්ප්‍රප්පලාප, මුසාවාදා. එතකොට සම්ප්‍රප්පලාප කියන්නේ එතකොට හිස් වචනනේ. එතකොට මේවත් අපි හිතන්න හිතන ඒවානේ. බොරු කියන එකත් අපි හිතන එකක්නේ. අපි දැන් කාට හරි මොන හරි කතා කරන්න ගියාම අපිට හිතෙනවා අපි ලොකු කරලා කතා කරා. අපිට හිතෙනවා අපේ ලොකුකම් කියන්න. එයා මොන හරි එකක් කිව්වම එයා රුපියල් 500ක් කියවම අපි 1000ක් ගැන කියන්න බලනවා. එයා මොන හරි පොඩි අඳුමක් ගැන කියන ගියාම අපි සාරියක් ගැන කියන්න බලනවා. එහෙමනේ. එහෙමනේ අපි අපේ ලොකුකම් කතා හිතනවා කියන්නේ එතන තියෙන්නේ ලෝභ දේශ මොහ. සබ්බපාපසා කරණං. ඒ අකුසල්. ඒක තමයි ඇත්තටම අපේ මේ ඔක්කොම තියෙන චේතනාහම් භික්කවේ කම්මමද. ඒ කියන්නේ අපේ මේ චේතනාව තමයි අපේ මේ සංඥාව ගොරෝසු කරන්නේ. ඒ කියන්නේ ආසාව මේ තෘෂ්ණාව තියෙන තණ්හාව. භව තණ්හාද තණ්හා වර්ග තියෙනනේ පොනෝ භවිකා අන්දිරාග සාගර අසත්‍රාබිනන්දනේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා හැම තැනම අපි ඉන්නේ ආසාව ඇලිලා ගැටිලා එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා එතකොට මෙතනයි අපි නිවා ගන්න ඕනි තැන. ඔය අරමුණු කළා තමයි අපි පින්දාම් කළේ. එතන නිවෙන්නේ නැත්නම් අපි කරන ඒ පිනෙන් පළක් නැහැ. ඒක පිනක් වෙන්නේ ඇත්තටම ඒක තවත් සසර දීර්ඝ වෙන්න හේතු ඒකයි මෙතන භව භව භවයේ පතන එක භවයේ පතන එක ඉදබික්ක වේවික්කු මේ ශාස්ත්‍රයේ දෙයක් නොවෙන්නේ. ඔව් එතන තමයි අපේ බෞද්ධයව ගැට ගහලා තියෙන අතර මේ බෞද්ධයව ගැට ගහලා තියෙන භික්ෂුන් වහන්සේ ළමයි. දිව්‍ය ලෝකෙට ගැට ගහලා තියෙන්නේ. ඒ අර අනිත් ආගම් වල තියෙන දෘෂ්ටිය එල්බිලා මේ මේකත් එහෙමයි කියලා හිතලා ගැට ගහලා තියෙන්නේ. එතන තමයි වැරදිච්ච තැන. මුළු සමාජයටම වැරදිච්ච තැන එතනයි. දැන් මේ පවයි පිනයි කියන පව මේ පිනයි කුසලයයි දෙක ගැන පොඩ්ඩක් කියන්න දැන් පින කියන එක ඇත්තටම ඇත්තටම මෙතන මෙතන කුසලය කියන්නේ නම් දක්ෂතාවයේ තමන්ගේ හිතේ ඒ හැමතිස්සම තමන්ගේ මේ ආත්මීය ස්වභාවයේ වැඩියෙන් හැමතිස්සම ඉස්මතු වෙනවා නම් මාන්නේ වැඩියෙන් ඉස්මතු වෙනවා නම් එතන සිතුවිලි තමයි ඒ තියෙන්නේ. ඒත ඒ සිතුවිලි ඒ තියෙන්නේ හැම එකම එතන සිතමයි සිතමයි තියෙන්නේ. ඒ සබ්බපාපස්සා කරනා. එතකොට දක්ෂතාවය තමයි කුසලයේ කියන්නේ එතනින් මිදෙන්න තියෙන්නේ. පින කියන්නේ අර හිතේ ඒකෙන් මිදෙනකොට තියෙන අර සංඥාව සුකුම වෙන එක. වැටහෙනවද? දැන් අපි මොන හරි අපි හිතමු අපි සල්ලි ගොඩක් එකතු කරගෙන බැංකුවේ දාගෙන ඉන්න එක්ක රත්තරන් බඩු ගොඩක් එකතු කරගෙන කොහේ හරි හංගගෙන ඉන්නවා. එක්කෝ අපි හිතමු අපි මොනවා හරි ඔය ඔය ගොඩ ගොඩවල් එකතු කරනවානේ. ඔය එකතු කරන එකතු කරන එකතු කරන ඔක්කොම කන්වර්ට් වෙනවා. දැන් අපි අපි ගත්තොත් එහෙම දැන් ඔය දැන් කරන්ට් එක තියෙනවා. දැන් කරන්ට් එක නැත්තම් අපිට ලයිට් පත්තු වෙන්නේ නේද? එතකොට කරන්ට් එකෙන් වැඩ කරන අපිට තියෙනවා ෆ්‍රිජ් තියෙනවා AC ෆ්‍රිජ් එකේ ෆ්‍රිජ් තියෙනවා. එතකොට කරන්ට් එකෙන් වැඩ කරන බල්බ් තියෙනවා. ලයිට් ආලෝකය දෙනවා. එතකොට සීතල දෙනවා. එතකොට ලිප් හිටන් තියෙනවානේ. එතකොට හැමදේම කරන්ට් එකෙන් ගොඩක් දේවල් තියෙනවානේ. කරන්ට් එකෙන් මේ හැම එකම එන්නේ. දැන් කරන්ට් නැති වුනහම අපිට මුකුත් නැහැනේ. ෆෑන් එකක් වැඩ කරන්නේ නැහැ, ලයිට් එකක් වැඩ කරන්නේ නැහැ, නේ ආලෝකයක් නැහැ, එළියක් නැහැ, අන්ධකාරය. එහෙමනේ නේද? එහෙම නේද? දැන් අර බඩු මුට්ටු එකතු කරනවා වගේ තමයි අර එක එක ඔය ඔය කෑලි ටික. ඔය ඔය ඔය ටීවී එක, ෆ්‍රිජ් එක, ඔය ඔය තියනවානේ ගොඩක්. හැබැයි ඔය ඔක්කොම කරන්ට් එකනේ අන්තිමටම කරන්ට් එකනේ වැඩ කරන්නේ. නේද? ඒ කියන්නේ මේවා සල්ලි බවට පත් කරනවා වගේ තව පැත්තකින් කියනවා ඒ කියන්නේ මේවා සේරම කරනවත් වෙනවා අර සංඥාව කියන එක සංඥා ඝනත්වයට තණ්හාවට තණ්හාවේ ඝනත්වයම සංඥාවේ ඝනත්වය එතකොට ඒක තණ්හා වැඩි කරගෙන තමයි අපි මැරෙන්නේ එතකොට දැන් අපිට රත්තරන් බඩු තියෙනවා සල්ලි තියෙනවා දරුවෝ ඉන්නවා ගෙවල් දොරවල් තියෙනවා ලෝකයක් තියෙනවා දැන් ඔක්කොම තියාගෙන මැරෙන්නේ කොහොමද දැන් තණ්හා වැඩි වෙනවා. එතකොට අපේ සල්ලි අර අපි කියන්නේ අර තණ්හාව කියන්නේ අර මේවනේ කන්වර්ට් කරනවා. තණ්හාව බවට කන්වර්ට් කරනවා බඩු මුට්ටු. ඒක තමයි සංඥාව ගණස්තේ කියන්නේ. අය අර සංඥාවනේ හැමතිස්සෙම කියන්නේ ඉතින් හිතට සංඥාවක් එනවනේ මේවා තියෙනවා මේවා තියෙනවා කියලා. රාග සංඥාව එනවනේ නේද? ඒව නැති වෙන්න ගියොත් එහෙම දෝෂේ දෝෂේ දේශේ එනවා ගැටෙනවා ඇලෙනවා ගැටෙනවා. ඒක අර කන්වර්ට් වෙනවා. ඒ කියන්නේ ඒක පරිවර්තනය වෙනවා මරණට පස්සේ ගෙනියන්න පුළුවන් දෙයක් බවට. දැන් වැටේනවද? දැන් අපි බලාගෙනකොට අපි සල්ලි නෙමෙයි අරන් තියෙන්නේ. මරණට පස්සේ අර කොහේ නරක තැනකට යන්න ඕනේ ටික අරන් තියෙන්නේ. සාමිනාස් මම වයස ගියට ඒ දැන් මාගාව කිසි දෙයක් නැහැ ඒ වගේ වටිනාකම්. මම ඔක්කොම අයින් කළා. ඒ භෞතිකව නැති වුණාට හිතේ හිතේ මුකුත් නැත්නම් අම්මට කිසි අඩු වෙනවා. අම්මගේ හිතේ එහෙම එහෙම ගොඩාක් දේවල් අඩු වෙන්න අඩු වෙන්න අධ්‍යාත්මිකව අඩු වෙනවා නම් සිතුවිලි ගණත්වයක් අඩු වෙනවා. අම්මට එනවා හොඳට සිතුවිලි පේනවා. හිත පේනවා. මට තේරෙනවා දැන් අර වාහ්‍ය කරදර තියෙනකොට ඇත්තටම කියාට හිත සංසුන් නැහැ වාගේනේ. එතකොටත් ඉතින් එතන තියෙනවා ගැටුවක්. ඒ ඒ ගැටීම් සත්‍ය දැන් නැහැ. දැන් මට පුළුවන් මේ කරන්න. මම මට මගේ මෙහෙම අදහසක් තියෙනවා ස්වාමීන් වහන්සේ අර මුල කාලේදී දැන් සිතයි කයයි දෙක නිසා <laughs> දෙකෙන් එකක් නිරෝධ කරගත්තාම <laughs> අනික එතකොට එතනින් අයින් වෙනවා කියන එක. දැන් නාමයයි රූපයයි. ඒක වැරදි අදහසක්. මිත්‍යා දෘෂ්ටියක්. ඔව්. ඒක පෙන්වන්නම්. ඒ කියන්නේ දැන් සිතයි කයයි කියලා දෙකක් නැහැ. හිතන බවමයි කය කියන්නේ. අපි අපේ රූපෙත් කණ්ණාඩියෙන් බලලා හිතාගෙන ඉන්නවා මේ වගේ රූපයක් මට තියෙනවා කියලා. බාහිර අපි පොත කියලා දෙයක් තියෙනවා කියලා හිතාගෙන ඉන්න අයනේ. පොත කියලා දෙයක් බාහිර නැහැනේ. අපි හිතනවානේ. ඔය කය කියලා දෙයක් තියෙනවා කියලා අපි හිතන එකක් තියෙන්නේ. සිතයි කයයි කියලා අපිට මේ හිතන දේක් නිසා දෙකක් නැහැ. ඒ පෘථග්ජන භූමියේ අවිද්‍යාව මිත්‍යා දෘෂ්ටික භූමිය තමයි සිතයි කය කියලා දෙකක් තියෙන්නේ. ලෝකෝත්තර භූමිය ධර්මය අවබෝධ වුණු අයට අන්ත දෙකක් නැහැ. මජ්ජේ ඥානං කියන තැන අන්ත දෙකක් නැහැ. ඔක්කොම තියෙන්නේ බාහිරයි අත්තරයි නාමයයි රූපයයි කියලා වෙන් කරන්න බෑ. නාමයේ ඔක්කොම හිතන දෙයක් තියෙන්නේ. සිතමයි. වැටහෙනවනේ. එතකොට ස්වාමීන් වහන්සේ මේ කයෙන් අපිට කයෙන් වෙන් වෙන්න කියලා තියෙනවනේ දැන් අර කය කය කොටස් බලලා කයේ කුජලයේ කුජල භාවයෙන් දුරු වෙන්න. එතකොට කුජල භාවයෙන් ඒකම තමයි අපි කියන්නේ අර කණ්ණාඩියෙන් ඒකම තමයි අපි කියන්නේ කණ්ණාඩියෙන් බැලුවාම අපි හිතන් ඉන්න එකනේ තියෙන්නේ මේ මේ මේ රූපේ මගේ කියලා. ඒකම තමයි ඒ කමටහන් දෙක විතරයි වෙනස් වෙන්නේ. අරක ගොඩක් අමාරුයි මේක හරි පහසුයි. මේකෙදි තියෙන්නේ රූපං අත්තතෝ සමනුප්පස්සති රූපේම අපි හිතන් ඉන්නේ මෙහෙම රූපං අත්තතෝ සමනුප්පස්සති රූප වත්තං වාත්තතෝ සමනුප්පස්සති රූපස්මින් වාත්තාන සමනුප්පස්සති අත්තනීවා රූපං සමනුප්පස්සති අපි හිතන් ඉන්නවා මේ රූපය ආත්මය කියලා අපි රූපේම ආත්මය කියලා හිතනවා ආත්මය තුල රූපයක් තියෙනවා කියලා හිතනවා අපි රූපේ රූපයක් තුල ආත්මය තියෙනවා කියලා හිතනවා ආත්මය තුල රූපයක් තියෙනවා කියලා හිතනවා රූපේමයි ආත්මය කියලා හිතනවා ආත්මේමයි රූපය කියලා හිතනවා අර විෂයාකාර සක්කාදිට්ඨිය වෙනවා. ඕක පංච රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම ওই විදිහට හිතනවා. හරි නේද? ඔව්. ඒතේ එතකොට ඕක සක්කාය දෘෂ්ටිය කියන්නේ ඕකට. සක්කාය දෘෂ්ටිය කියන්නේ මෙතන මෙතන මේ එහෙම දෙයක් තියෙනවා කියලා හිතන එක. කයක් තියෙනවා කියලා ගත්ත එක. ඕක නැති කරන්න තමයි අපි දෙතිස් මහා කුණප විදියට අතිමස්මින් කායේ කේසාලෝමා නඛා දන්තං සසෝ මන්සං නහරු අට්ටි අට්ටි මිජ්ජං වක්කං හදයන් යක්කං කියලා ඕක දැන් කොටස් 32කට බෙදන්නේ ওই කයක් නැති බව දකින්නයි. හැබැයි ඕක ඊට වැඩිය පහසුයි. ඕක ඊට වැඩිය පහසුයි. ඔච්චර අමාරු ඒ ඒ කමටහනට යන්න ඕනේ හරිම පහසුයි. කණ්ණාඩියෙන් පේන්නේ. ඒත් බාහිරමයි කියලා ඒක දකින්න පුළුවන් නම් මහා ප්‍රඥාවක් නේ ඒක. ප්‍රඥාවත් නම් ආයන් ධම්මඥාන ධම්ම දුප්පඤ්ඤස්සනේ. ඇයි මේ මෙච්චර හොඳට පේන්න තියෙනවනේ. ඒ කියන්නේ දැන් එළිය පොතක් කියලා දෙයක් නැහැනේ. අපි හිතන එකක්නේ. අපි දාගත්ත නමක්නේ ওই පොත කියන්නේ. ඒක බණ අහලා තියෙන නිසා දැන් දන්නවනේ. දැන් එතකොට මේ රූපෙත් අපි හිත අපේ රූපෙත් අපි මේ පොත දකින්න පොත කියලා දෙයක් නැත්නම් රූපෙත් නැහැ. ඒ කියන්නේ ඒකත් අපි කන්නාඩියෙන් බලලා නිතන් ඉන්නේ. ඉතින් මේ හිත හිත දැන් හිත ඇතුලේ හිත ඇතුලේ ළමයි ඉන්නවද? හිත ඇතුලේ පොත් තියෙනවද? හිත ඇතුලේ සල්ලි තියෙනවද? හිතේ මුකුත් නැත්තම් මේ රූපෙත් නැහැ. නෑ. මෙතන ඇත්තටම අපිට තියෙන්නේ ඔය අනාගාමී භූමිය කියන්නේ සිතෙන් මිදෙන තැනනේ. එතකොට දැන් මේ ලෝකේ ලෝකේ මේ බාහිර නෙමෙයි හිතනවා කියලා දකින දකින සෝවාන් තැන. සෝතාපන්න භූමිය. බාහිර තියෙන ලෝකයක් නෙමෙයි හිතනවා කියලා හිතන එකනේ. පේනවා නෙමෙයි හිතනවා කියලා තැනනේ සෝතාපන්න ප්‍රතිපදාව තියෙන්නේ. සෝතාපන්න මා ඒ කියන්නේ සෝවාන් මාර්ගයට ප්‍රතිපදාව සෝවාන් මාර්ග ඥානය කියන්නේ ඵල ඥානයනේ සෝවාන් වෙනවා කියන්නේ. නමුත් ඒකට ප්‍රතිපදාව පුහුණු වෙන්න ඕනේ එළිය තියෙනවනේ මේ හිතනවා කියන එකනේ. බාහිර ලෝකයෙන් මිදෙන්න ඕනේ. නේද? හැබැයි හිතෙත් දෙයක් නැහැ කියන තැන තමයි අනාගාමී වෙන්නේ. එතකොට ඔක ප්‍රතිපදා දෙකක්. හැබැයි සමහර අයට හැකියාවක් තියෙනවා උග්ගටිතන්න විපටිතන්න නෙయ్య පදපරම වගේ දක්ෂතාවය අනුවයි ඒක තියෙන්නේ. බාහිරත් නෑ හිතෙත් නෑ කියලා කෙලිම ශුන්‍යතාවයට එනවා. එතකොට කෙලිම අනාගාමී භූමියෙන් අරහත්ත්වයට ප්‍රතිපදා වෙනවා. එහෙමත් කරන්න පුළුවන් කමක් තියෙනවා. දැන් වැටහුණානේ. බාහිර තියෙනවා නෙමෙයි, පේනවා නෙමෙයි, හිතනවා කියන එක සෝතාපන්න මාර්ගයට ප්‍රතිපදාව. හරිනේ? හරි. එතකොට හිතන තැනක් දෙයක් නැහැ කියලා හිතෙත් දෙයක් නැති බව දකින්න එක අනාගාමී භූමියට ප්‍රතිපදාව. හරිනේ හැබැයි ඔය දෙකම එකපාර එන අරමුණේනේ ඔය දකින්න එන අරමුණ එනකොටම මේ පොත බාහිර නෙමෙයි මගේ හිත කියලා දකිනවා. පේනවා නෙමෙයි හිතනවා. ඒක සෝතාපන්න. ඒක ප්‍රතිපදාවේ එක අධියරක්. ප්‍රතිපදාවේ ඊගාව ගැඹුරු අධියරක් තමයි අනාගාමී තන හිතෙත් දෙයක් නැහැ කියලා දකිනවා. දැන් අරමුණ එනකොටම බාහිරත් නැහැ හිතෙත් නැහැ කියලා දකිනවා. දෙපැත්තෙම මිදෙනවා එකපාර. එතකොට නාමයේ රූපේ තමයි මේ මිදෙන්නේ. දැන් රූපේ මිදෙන එක තමයි සෝතාපන්න වෙන්නේ. රූපයන්තේ තමයි ඔය කියන්නේ කේසා ලෝමානකාදන්තා කියලා බෙදලා පෙන්වන්නේ ඒ රූපෙ මෙදෙන තමයි. සක්කාය දෘෂ්ටි ප්‍රහීන කරන්නේ. සක්කාය දිට්ඨිය ප්‍රහීන කරන්නේ ඒ සෝවාන් වෙන්නනේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුන් සංයෝජනේ බිඳෙන්නේ එතකොටනේ. ඔව්. වැටහෙනවනේ. වැටහෙනවා. ඔව්. දැන් විචිකිච්ඡා කියන තැනදී අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක පෙන්වනවානේ. සැකයක් නැති වෙන්න ඕනේ කියලා. අර බුද්ධේකංකති ධම්මේකංකති සංඝේකංකති සික්ඛේකංකති පටිච්ච සමුප්පාද ධම්මේසුකංකති අය එතන පෙන්නනවානේ බාහිරාන්තේ අභ්‍යන්තරාන්තේ බුබ්බන්තේ කංකති අපරන්තේ කංකති බුබ්බන්ත අපරන්තේ කංකති ඔව් අටි දන්නවා නේද ඔය මොකද ඔය විචිකිච්ඡාව පැහැදිලි කරනකොට බුද්ධ ආදී අටතෙන් කෙරෙහි සැකේ දුරු කිරීම කියන්නේ ඔව් කියනවා ඉතින් එතන පෙන්නන්නේ තව අන්ත දෙකෙන් අන්ත දෙකක් නැති බව දකින්න එක පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති පුබ්බන්ත අපරන්තේ කංකති. සැකයක් නැති වෙන්න ඕනේ. මේ ඔක්කොම එකටයි තියෙන්නේ. ඔය පළ ගැන හිතනවට වැඩිය ඒව පැත්තකින් තියලායි අපි කතා කරන්නේ. නමුත් දැන් අම්මා ඔහොම අහන නිසා තමයි අපි ඔහොම පැහැදිලි කරේ. තේරුම් ගන්න. බාහිරින් මිදෙන එක සෝතාපන්නයි, සිතින් මිදෙන එක අනාගාමි. හැබැයි දෙකම එන අරමුණේ එකපාර ප්‍රතිපදාව සකස් කරගත්තොත් අරහත් වේද ප්‍රතිපදාව. හරිනේ? හරි හරි. සාම වැඩගත් ඔය කියන ටික. ඔය බොහොම කෙටි කරලා සරල කරලා අපමට පුළුවන් තරම් ඔය කෙටි කරලා සරල කරලා පෙන්නන්නේ මේක නැත්තම් හරි ගැඹුරුයි කියලා හරි තේරෙන්නේ නැති තැනකට ගොඩක් අය ගැට ගහනවා කියලා. පටලවගෙන ඒ කියන්නේ. ඔව් ඒක තමයි. අම්මට දැන් නිරවුල් මේක. ඔව් ඔව්. හැබැයි මේක විහිළුවට ගන්න එපා. මේක සැහැල්ලුවට ගන්න එපා. මේක මහා සසරක අවසානයක්. මේ සතෙක්ගේ කුසේ පිටිසිඳ ගත්තොත් ඊගා මොහොතේ අම්මට වෙන විනාශය ගැන කිසි කෙනෙක්ට බෑ. ඒකට මුකුත් කරන්න. ඒක අපරාධේ සමත්තම තමන් කරගත්තා වෙනවා. ඒක නිසා අහි පුදුමාකාර පුදුමාකාර මේක තියෙන්න ඕනි තමන්ට ඒ ගැන හොඳ ඒ කියන්නේ මේකේ තියෙනවා සත්තට්ඨාන කුසල කියලා සූත්‍රයක් තියෙනවා. සත්තට්ඨාන කුසල සූත්‍රයේ බුදුන් වහන්සේ මනාකොට පෙන්නනවා සමුදේ අත්තගාමංච සමුදයන්ත අත්තගාමංච ආස්වාදාන්ත ආදීනාන්ත නිස්සාරණච්ච කියන කුසලයේ තියෙන්න ඕනි. ඒ ඒ ඒ කුසලතාවයේ තියෙන්න ඕනි කියන එක. ඒ කියන්නේ Tamanට ආදීනෝ දැක් පේන්න ඕනි. මෙහෙම නොකරොත් මොකද වෙන්නේ කියලා. පේනේනවා ස්වාමීන් වහන්සේ. ඒක තමයි ඒක තමයි Tamanට දැනෙන්න ඕනි මේ ෂණේ විතරයි කියන එක. ඔව්. මේ ඉපදුණු දවසේ ඉඳලා මරණකම්ම ඉන්න කෙනෙක් නැති බව. මේ මොහොත විතරයි කියන එක දකින්න ඕනේ. ඒක මෙනෙහි කරන්න ඕනේ හැමතිස්සෙම. එතකොට මරබිය නැති වෙනවා. එතකොට මරබියක් නැති හේතුව තමයි මරණයක් කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. එතකම් මරණ බිය තියෙනවා බෞද්ධයින්ට. බෞද්ධයාගේ මරණ බිය නැති වෙන එකම තැනකින් ෂණ සම්පත්තිය තියෙන ඒ ෂණය මෙනෙහි කිරීම තුලයි. බුද්ධ ක්ෂණේ අවදි වෙන එක. බුද්ධ ක්ෂණයට අවදි වෙන තැනයි මර බියෙන් දුර වෙන්නේ. අත්තානුදිට්ඨින් ඌහච්ච මච්චුරාජා නපස්සති කිව්වේ ඒකයි. ආත්ම දිට්ඨිය බිඳ වැටෙන්නේ ෂණයක ආත්මයක් පවතින ආත්මයක් නැති බව දකින්න තැන. ෂණයම හටගෙන ෂණයම නැති වෙන බව දකින්න එක. මේ සිතනේ මැරෙන්නේ සිත නැති නිසානේ කය වලන්නේ සිත හැම ෂණයෙම මැරෙනවා ඇති වෙනව නැති වෙනව ඒක දකින්න තනයි මරබිය දුර වෙන්නේ එතකම් මරබිය තියෙනවා තමන්ට මරබියක් තියෙනවා නම් තමන් ධර්මය මෙනෙහි කරන්න ඕනේ තමන් ඒ මෙනෙහි කරන්න ඕනේ ඒ බුද්ධක්ෂණේ එතන බුද්ධානුස්සති භාවනාව කියන්නේ මේ බුදු ගුණ තියාගෙන මේ ඔය වාක්‍ය ටිකක් කියවන එක නෙමෙයි. මෙතනයි සිහි කරන්නේ. මේ ෂණේ ඇති වෙනව නැති වෙනව තර බුද්ධ ෂණේට අවදි වෙනවා. බුදු බුදුන් දැක නිවන් දකිනවා. අන්න බුද්ධ ඒ එතනයි මේ බුදු ගුණ සිහි කරනවා කියන්නේ. නැතුව මේ ඔය දැන් ඔය පොත් ලියාගෙන තියෙනවා කන්දක් විතර ඔය කන්දම ඇත්තටම මේ ඔක්කොම හොඳයි මේ ඇත්තටම අපිටත් තේරෙන්නේ මේ ඔක්කොම අවුල් කරගෙන තියෙන පොත් ලියාගෙන. හෙට තව පොතක් ලිව්වොත් තවත් අවුල් කරගන්නවා. මොකද මේ පෘථග්ජනය තමයි පොත් ලියන්නේ. මේ අය මිත්‍යා දෘෂ්ටිකයි. මෙයාට මේ ධර්මය අවබෝධ නැහැ. කවදාවත් පළක් නැහැ. මේ ශාසනය විනාශ කරන්න බුදුන් වහන්සේ දේශනා කරන අනාගතේ මේ භික්ෂුන් වහන්සේලා ධර්මයේ විදිහට අධර්මයේ දේශනා කරනවා කියලා. මේ ඒක දැන් අපිට පේන්න තියෙනවා. ඒක තමයි මේ හැමෝම කරන්නේ මේ භික්ෂුන් වහන්සේලා ඇත්තටම මේ ඉන්නේ දෘෂ්ටිගත වෙලා. සද්ධර්ම ප්‍රතිරූපක කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. වැටහෙනවනේ මල යකඩේ විනාශ වෙන්නේ යකඩෙම මලකඩ තුලින් කියලා යකඩෙම මලකඩ කෑම තුලින් යකඩේ විනාශ වෙනවා වගේ මේ ශාසනේ ධර්මයේ විදිහට ධර්මයේ නොදත් අය ධර්ම දේශනා කරන්න යාම තුල ශාසනය විනාශ වෙනවා කියලා. අපි ඉතින් මේ යුගයේ බොහොම පරිස්සමින් ඕනි බණ අහන්න. ස්වාමීන් වහන්සේ මම ඉස්සෙල්ලා රේඩියෝ එකේ කිව්වේ හරියට බණ ඇහුවා. දැන් ඔබ වහන්සේගේ වණ ටික දැක්කට පස්සේ මට මෙලි ටිකක් හම්බුණා මම ඒකම අහනවා මට දැන් හොඳට අර පරණේ වැඩ ටිකක් දැන් අම්මේ අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ මේ වරදක් කරන්න අපිට කිසි පළක් නැහැ. අපි කිසිම දෙයක් මේ අපිට මේ අපිට මේ රූපයක්වත් නාමයක්වත් අපිට කීර්ති නාමයක්වත් රැකගන්න දෙයක්වත් මුකුත් නැහැ. අපිට එවැනි අදහස් නැතුව අපි මොකටද බොරු කියන්නේ? අපිට එහෙම දෙයක් කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපිට තියෙන එකම එක මේ සමාජයේ මේ සමාජයේ ව්‍යසනයෙන් අපරාධේ මේ මේ මේ මේ අපිට දැනෙනවා මේ වෙන අපරාධේ. ඒක අවබෝධය ඇති වුණු කෙනෙකුට විතරයි දැනෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේ අර මට මං කියවනේ ඊයේරයි මං ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ රූපයක් අර උවහන්සේ දේශනා කරන දේශනාව එක්කම යටි යනවා. කවදාවත් ඒ ස්වාමීන් වහන්සේගේ මූණ මම දැකලා නැහැ. හොඳ ලස්සන පැහැදිලි මේ ඒක විඥාන මායාවක්ද එහෙම නැත්නම් ඒ රූපයක් එකට බැරි වෙලා වැටලා යනවාද? නෑ නෑ ඒක ඒක ඔබතුමිය කියන්නේ ඔය මේ ඔබතුමිය ඉන්න තැනක දැක්කා කියලානේ. ඔව් ඒ දැන් මගේ ෆෝන් එකේ මම උඩින් දාලා තිබුණු බණ ඔබ වහන්සේගේ අර මේ අනාත්ම භාවය ගැන කියන බණ. එතකොට ඒ ඒ යන වෙලාවෙදිම එක විනාඩියකට දෙකකට පල්ලෙහායින් ස්වාමීන් වහන්සේ කෙනෙක් බණ කියන අරකමයි කියන්නේ. ඉතින් ලස්සනට මේ මට ඒ පේනවා නිකන් අවුරුදු 40 ගානක වගේ ස්වාමීන් වහන්සේ නමක් මේ හොඳට ලොකුවට රූපයක් වැටලා තියෙනවා එක පාටම නිකන් මේ මට හිතුණා මොකද්ද මේ කියලා මම ඊට පස්සේ හෙව්වා හෙව්වා හම්බුනේ නැහැ නමුත් ඔබ වහන්සේගේ කවදාවත් අපේ රූපයකින් පෙනී ඉඳලත් නැහැ අපි කවදාවත් රූපයක් පෙන්නලත් නැහැ දාලත් නැහැ කිසි දවසක අපි ඒක කරන්නේ නැහැ ඒක මා රූපමංච විඥානන් තමයි ඒක ඔබතුමියට හැබැයි ඒක මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඇත්තටම දැන් මේ මේ මේ මේ දේශනා දැන් විශාල ප්‍රමාණයක් තියෙනවානේ පොඩ්ඩක් නෙමෙයිනේ. විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඕවා දැන් හැමෝම අහනවා. දැන් හැමෝම ඒ ඒ ඒ ඇත්තටම මේ දේවල් දැනගන්නවානේ. එතකොට ඒක හොඳයිනේ. දැන් හැමෝම ඒ වගේ කියනවා. ඒක හොඳයි. අපි සාදු කියනවා. එතකොට මොකද ඒක තමයි වෙන්න ඕනි. මේ අපි කියන එක දැන් අපිව හොයන්න යන්න එපා රූපෙකින්. දැන් ඒ කියන්නේ බණ ඒ ඒ ධර්මේ නම් ඒක බුද්ධ ධර්මේ. එච්චරයි වැදගත්. කෙනා කවුද කියන එක අදාළ නැහැ. ඒකයි කියන්නේ අපි ආර්යයන් වහන්සේලා දෙන්නේක් නැහැ එක්කෙනයි කියලා. ආර්යයන් වහන්සේලා කවුරු හරි මේ ආත්ම දෘෂ්ටිය අත්හැරියොත් ආත්ම දෘෂ්ටියේ මිදිලා ඒ ආර්ය භූමියට ප්‍රවේශ වුණොත් එතන පුජ්‍යලේ බණ කියනවා නෙමෙයි. එතන එතන දෙන්නේක් තුන් දෙනෙක් නැහැ. හැමෝම එකයි. ඒ කියන්නේ සබහාදහම. ඔබමයි මා කියන එක. අම්මා ආර්ය භූමියට ඔය ඔය සිතුවිලි වලින් ඔය ආත්ම දිට්ඨි වලින් අයින්ට වෙලා සිතුවිලි වලින් අයින්ට වෙලා මේ මේ මේ අවදිමත් සිත ඇති කරගත්තොත් මේ අවදිම අවදිමත් ස්වභාවයට අවදි වුණොත් මේ ඇත්තටම ඔක්කොම බුද්ධ පුත්‍රයින් වෙනවා. එතකොට ආර්ය භූමියේ ඔක්කොම සමානයි. ඒ කියන්නේ සත්වේ පුජ්‍යලයක් නැහැ. අර බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලැබුවට පස්සේ අපි කියනවානේ අර මගදී උපක හම්බ වෙනවා කියලා නේද? එතකොට අහනවානේ ඔබ ඔබ මිනිස්සෙක්ද නෑ මම මිනිස්සෙක් නෙමෙයි කියලා කියනවානේ. ඔබ දෙවියෙක්ද කියලා අහනවානේ මම දෙවියෙක් නෙමෙයි කියනවානේ. ඔබ බ්‍රාහ්මණයෙක්ද කියලා මම බ්‍රාහ්මණයෙකුත් නෙමෙයි කියනවානේ. ඊට පස්සේ අහනවා ගන්ධබ්දේ නෑ ඔක්කොම නම් ටික කියාගෙන යනවා එකටවත් නෑ කියනවා. ඒ කියන්නේ සබහා දහමටයි අවදි වෙන්නේ. ඒ සබහා දහමට අවදි වුණාට පස්සේ කවුරුත් එකයි. ඒකනේ අපි රූපයක් දාලා නැත්තේ. එහෙනම් අපිටත් ওই රූපයකට තියෙන ආසාවෙන් ආ මම තමයි අර බණ කියන්නේ කියලා හැමෝටම කී කී යන්න එපයි. අපි ඔක්කොම අත්හැරියයි. අපි දැන් අපි දැන් සමහර දේවල් ඇත්තට මේ සමහර දේවල් අපි කියන්නේ අපි ඇත්තට මේ අපි මේ ශරීර කූඩුවට යම් කිසි මොකක්වත් එහෙම හැඟීමක්වත් තියලා නෙමෙයි. ඒකත් ඕන වෙලාවක පොළොවට පස් වෙලා ගියා විය. එහෙම අපි අපි සේරම අත්හැරලානේ. අපි මේ අපි මේ ඉන්න ඕනි කියලා අදහසක් නැහැ. අපි දැන් ඉඳලා ඉවරයි. අපි මේ ෂණේ විතරයි ඉන්නේ. ඊගා ෂණේ නැහැ. අපි ඒක දකිනවා. එතකොට ඒක දකින කෙනාට ෂණයයිනේ. ෂණේ එතන ඉවරයි. ඉතින් ඇවිල්ලා කවුරු හරි මරලා ගියත් ඒකත් ඒ කමක් නැහැ. ඒක හොඳයි. අයි කොහොම මරන්න කෙනෙක් නැහැනේ. එයා තමයි හිතන්නේ මරනවා කියලා. අපිට එහෙම දෙයක් නැහැ. අපි මැරලා ඉවරයි. ස්වාමීන් වහන්සේ රැඩිකල් ජීවත් වෙන්න ඕනේ. රැඩිකල් අනිත් අයට මේ සෙතම කරන්න ඕනේ. අපේ එකම ප්‍රාර්ථනාව අපිට පුතග්ජන භූමිය පුතග්ජන භූමිය අදහස් නේ යන්නේ. මේ ආර්ය භූමිය එහෙම අදහස් නැහැ. ආර්ය භූමිය එහෙම එහෙම ආත්ම දිට්ඨියක් නැහැ. ඒක ලොකු ලොකු පරිවර්තනයක් වෙන්න ඕනේ අම්මටත් එතනට අවදි වෙන්න ඕනේ. එතකොට අම්මට වැටහෙයි ඒ කියන එක. ඒක ලොකු දියුණුවකට තමයි එතන ඒ අවබෝධයටපත් වුනහම ඒක ලොකු පරිවර්තනයක් වෙනවා. සබා දහමම බවටපත් වෙනවා. සබා දහම කියලා හිතන දෙයක් නෙමෙයි. දැන් අම්මා හිතන දෙයක්නේ තියෙන සබා දහම කියලා. මෙතන හිතන දෙයක් නෙමෙයි. ඇත්තටම සබා දහම බවටපත් වෙනවා. දැන් ස්වාමීන් වහන්සේ මට ගොඩාක් මම සබා දහනටයි විශ්වයටයි හරියට ඒකාත්මී වෙලා තියෙන්නේ. මට වික්ෂය ගැන හිතුවම වික්ෂය කෙනෙකුට අම්මා එක සිතුවිල්ලක් විදිහටයි කරන්නේ. කිසි කෙනෙකුට එහෙම දෙයක් කරන්න බෑ. ඒකට හේතුව සබහාදාම කියලා දෙයක්වත් නෑ. විශ්වය කියලා දෙයක්වත් නෑ. මෙතන ශුන්‍යතාවයක් තියෙන අම්මට අවබෝධය නැති නිසා අම්ම එහෙම හිතලා කියන්නේ. අපි ඒක කියන්නේ අවබෝධ වෙලා අපි දන්නවා එහෙම දෙයක් නැති බව. අපිව සබහාදාම කියන්නේ වෙන වචනයක් නෑ කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා නේ ඔබ කවුරුන්ද කියලා දැන් බුද්ධ කියන්නේ කෙනෙක් නෙමෙයි. ඕක කාටවත් තේරෙන්නේ නැහැ. දැන් අම්මගේ හිත තුළ බුදුන් දකින්නවා කියන්නේ දැන් බුද්ධ හැමෝගෙම සිතේ නං බුද්ධ කියන්නේ කවුද? අවබෝධයමයි. ඕ ඒ සබාධාව. ඒ සබාධාම කියන්නේ දෙයක් නෙමෙයි. දෙයක් නැති බවයි. දෙයක් නැති බවයි. දෙයක් නැති බවයි අපි අවබෝධ කරන්නේ. වැටහෙනවද ඒක? දෙයක් නැති බව ඉදප්පච්චතාවය කියන්නේ දෙයක් කියලා දෙයක් නැහැ. ඒකයි ඉදප්පච්චතාවය කියන්නේ. ඒකයි පටිච්ච සමුප්පාදු ධම්මේසු ධම්මං කියන්නේ. ඒකයි ඉදප්පච්චතාවය බුදුන් වහන්සේ ධම්මේසු ධම්මං කියන්නේ. ඒ කියන්නේ දෙයක් කියලා දෙයක් නැති බව. ඒකයි ධම්ම කියන්නේ. ඒ ධම්මේ අවබෝධ කරගත්තොත් සෝ ධම්මං පස්සේ සෝමං පස්සේ කියන්නේ ඒ තරයි බුදුන් ඉන්නේ. බුද්ධ කියන්නේ දෙයක් නෙමෙයි කියන එකයි. හරි ගැඹුරුයි ඔය කියන්නේ. අවබෝධ කරගැනීමනේ. ඔව් ඒක ඔක්කොම වෙන්නේ අපි මේ එන අරමුණෙන් මිදිනොත් විතරයි. එන අරමුණේ මිදෙන එක තමයි එතනට මග අරමුණ මිදෙනවා කියන්නේ එතනටයි අවදි වෙන්නේ. ඒකයි සංඝ කියන්නේ. සංඝ කියන්නේ එන එන අරමුණ දැක දැක මිදෙන එක. ඒකයි නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං කියන්නේ. වෙන සරණක් නැහැ. මේ සිතට එන අරමුණ දැක දැක මිදෙන එකයි එකම සරණ. සිතුවිලි වලට රිංගෝ සිතුවිලි තියනකන් දුක තියෙනවා අසරණයි. ඒ අසරණකමෙන් මිදෙන්න එකම දේ තමයි නත්ති වෙන සර වෙන දෙයක් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරන් කිව්ව එකයි. සිතට එන අරමුණ දැක දැක මිදෙන එකයි සංඝ සංඝං සරණං කියන්නේ. එතකොට මේ ධර්මතාවයේ දෙයක් නැති බව මෙන්න මේ ධර්මයේ අවබෝධ කරන එක තමයි ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ. සිතුවිලි තියෙනකන් ඒක අවබෝධ වෙන්නේ නැහැ. සිතුවිලි වල දෙයක් නැති බව දැක්කොත් ඒ බාහිරත් නැහැ, සිතෙත් නැති බව දකින තැන ධම්ම ධර්මතාවයේ දකිනා නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණම් වරන්. සිතුවිලි නිසායි අපි හැමතිස්සම දුකෙන් ඉන්නේ. එක්ක කන නැහැ කියලා දුක් වෙනවා, එක්ක සල්ලි නැහැ කියලා දුක් වෙනවා, එක්ක අරක නැහැ, මේක නැහැ, ඔක්කොම මේ සිතුවිලි කියන්නේ. දැන් පොඩ්ඩක් හරි තිබ්බත් ඒක පේන්නේ අර අරයට වැඩිය තියෙන්න ඕන නිසා යෝක කියන්නේ. මාන්නේ නිසා. මාන්නේ තමයි මම කියන්නේ. මම කියන්නේ මාන්නයක් තියෙන නිසායි. මාන්නේ නැත්තම් අරහත්ත්වයට එනවා. මාන්නේ තමයි මිනිස්සයා කියන්නේ. මිනිස්සයා කියන්නේ මනමන උස්සන මිනිස්සයා කිව්වේ ඒකයි. මන මන උස්සන මිනිස්සයාටයි මාන්නේ මාන්නේ නිසායි මිනිස්සයා කියන්නේ. වෙන දෙයක් නෙමෙයි. ඒකේ තියෙන්නේ මාන්නයක්. ඒකයි දස සංයෝජන හොඳින් අවබෝධයක් තියෙන කෙනා ඒක දන්නවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික රූපරාග අරූපරාග මාන මාන්නේ තමයි අවසානයේ දුර වෙන්නේ. මාන උද්දච්ච අවිද්‍යාව. වැටහෙනවනේ අවිද්‍යාව කියන්නේ නොදන්නකම ඒ නොදන්නකම නිසායි මාන්නේ තියෙන්නේ. මාන්නේ කියන්නේ උද්දච්චකම තමයි. වැටෙනවනේ රහත් භාවයේ සඳහා අපිට අවසානයේ ප්‍රහීන කරන්න තියෙන්නේ මාන්නේ මනමන උස්සන මිනිස්සයා අනිත් එක්කෙනාට වැඩිය මම උසස් කියලා මනමන උස්සලා තියෙනවා මාව හැමතිස්සෙම ඒකයි ආත්මේ ආත්ම තණ්හාව පේනවනේ මම උත්තර දෙන්නේ නෑ ස්වාමීන් වහන්සේ ටීචර්ට මගේ මාන්නයක් තියෙනවා නෑ නෑ නෑ ඒක ඒක ආ දැන් අපි ආත්මය කියන්නේ මාන්නයට තමයි ඒක දිහිදෙන්න එපා කොහොමදත් ආත්ම දුට්ටිය කියන්නේ අත්තාන දිට්ටිය කියන්නේ මාන්නේ මාන්නෙම තමයි මායя කියන්නේ මේ ඔක්කොම එකට තියෙන්නේ ඒ වේකේ වචන ගොඩක් විතරයි එකමයි මේ එකම එකමයි මේ ඔක්කොම ආත්මය කියන්නේ ආත්ම දෘෂ්ටිය කියන්නේ මච්චු රාජ කියන්නේ මායя කියන්නේ මාන්නෙමයි ඔක්කොම එකමයි ආත්මයක් තියෙන නිසායි මරබියක් තියෙන්නේ ආත්මයක් තියෙන හින්දායි මාරෙක් ඉන්නේ මැරෙන්න කෙනෙක් ඉන්නේ ඒක ආත්මයක් තියෙනවා කියලා හිතන එකයි මාන්නේ. දැන් තේරෙනවද? තේරෙනවා ස්වාමීන් වහන්සේ. ඒක නයි ඔක්කොම එකයි වචන ගොඩක් විතරයි. අපි මේ නිකන් භාෂාවක් හදාගෙන නිකන් වචන ගොඩක්, ශබ්ද ගොඩක් දාගෙන ඉන්න එකම දෙයකට. අර අර පුටුවට ඉංග්‍රීසියෙන් කියනවා ටේබල් කියලා. දෙබලෙන් කියනවා තවත් එකක්. චීනෙන් આવුත් ආව කියලා තවත් එකක් කියන එකම පුටුවනේ. අන්න ඒ වගේ තමයි ඔය එකම දෙයට නම් ගොඩක් කියනවා. එච්චරයි. ඒක පැහැදිලි ස්වාමීන් ඔව් භාෂාවක් විතරයි දර්ශන වශයෙන් දීලා තියෙනවා හරියට ඔයගේ නිදර්ශන දැන් දැන් අම්මට මේ විවේකීව බොහොම සිහිය සිහිය එළඹ ගන්න ඕන කමක් තියෙනවා ඇත්තටම කන්ති පරමන් තපෝ කියන විදිහට තමයි අපිට මේකේ දියුණුව තියෙන්නේ ඉතින් එනේන අරමුණ බොහොම බොහොම බොහොම අභ්‍යන්තරයට සිහිය පවත්වන්න ඕනේ අම්මා කරන්න ඕනේ දෙයම තමයි සිහිය එළඹ ගන්න එක. අය කියන්නේ කලබල වෙන්න එපා. ගොඩක් වෙලාවට බොහොම හිත අභ්‍යන්තරයට සිහි පවත්වන්න හැමතිස්සෙම. සතුටින් ඉන්න, සැහැල්ලුවෙන් ඉන්න, කලබල වෙන්න ඕනේ නැහැ, ගැටෙන්න ඇලෙන්න යන්න ඕනේ තමන්ගේ සිතෙන් මිදුණු ස්වභාවයක් බලන්න අවදි වෙනවද කියලා ටිකෙන් තමන්ට දැනෙනවද කියලා දැන් සිතක් ඇති වුණු බව නැති වුණු බව තමන් මේ තමන් කලින් මේම සිතක් ඇති වෙලා තිබුණා ඒක දැන් නැති වෙලා දැන් වෙන සිතක් ඇති වෙලා තියෙන ඒකත් නැති ඔන්න ඔහොම පොඩ පොඩ දකින්න උත්සාහ කරන ඕකමයි වෙන කරන්න දෙයක් නැහැ ඔව් මගේ පුතක් කියනවා. පුතා කියනවා අම්මා දැන් ඉස්සෙල්ලට වැඩි වෙනස් කෙනෙක් කියනවා. මේ ධර්මය ආන හැමෝම වෙනස් ඇත්තටම කියනවා ගොඩාක් දියුණු වෙනවා කියලා. ඒ අයම කියනවා අපි ඉස්සරට වැඩිය දැන් ගොඩාක් ආර්යයන් වහන්සේ දියුණු දියුණුවක් තියෙනවා කියලා අපිට. ඒ ගොඩාක් අයට ඇත්තටම ඒ අයගේ තියෙන දඩබ්බර ගතිය ඔය කේන්ති අනේ ඒවා ඒවා මේවා අපෙත් ඇත්තටම ඉස්සර අපේ බැලුවාම අපේ ජීවිත බැලුවාම අපි ඒ ස්වභාව තිබුණා අපිටත් ගොඩක් එහෙම තද ගති ඒවා ගොඩාක් අපේ දිය වෙලා ගිය ධර්මයක් එක්ක. ඒක ඇත්ත කියන්නවා නේ අපි අපි වුණත් එහෙම තමයි අපි වුණත් මේ ධර්ම මාර්ගයේ දියුණුවත් එක්කම තමයි ඒව සේරම අපිට මහා දියුණුවක් කරා මේ සාහන්ත සුවයක් දැනෙන්න ගත්තා. පුදුමාකාර ඒ ඒ අපිට ප්‍රත්‍යක්ෂ වුණු දේ තමයි අපි අනිත්‍යයටත් බෙදන්නේ. අපි දන්නවා මේක යථාර්ථයක් කියලා. මේක හැමෝටම ප්‍රත්‍යක්ෂ වෙනවා. එතකොට ඒ අයට අමුතුවෙන් ඒ කවුරු කියන්න ඕන නැහැ. එයාලට ප්‍රත්‍යක්ෂයි. ඒපසික්කෝ ඕපනයිකෝ. Tamanට ඇවිල්ලා බලන්න කියලා කියන්නේ. මේක සාන්දිටික ධර්මයක්. Tamanට දැනෙනවා. නේද ඔබතුමීට දැනෙනවා නේද දැන් දිනුවක් දැනෙනවා කියලා කිව්වා නේද දැනෙනවා දැනෙනවා ස්වාමීන් වහන්සේ ඒක තමයි මගේ හුඟක් දිනුම් වෙලා තියෙනවා ඇත්තට මට මට තියෙන එකම අර මේ ගැටලුව තිබුණේ මට මේ මම කොතනද හිර වුණේ කියන එක දැනගන්න ඒක මම දැනගත්ත යහළුවගෙන් ඒකම තමයි ඔබ වහන්සේගේ දේශනාවත් ආවේ එකටම එකටම ආවා එතකොට මම දැන් මම උත්සාහ ගන්නෙම ඇත්තට මේ හිත මේ මොහොතේ තියාගෙන මේ සිතුවිල්ල බලන්න. ඒක අපි අපි පැහැදිලි කරනවා ගොඩාක් අයගේ ওই සාකච්ඡාවෙම ගොඩාක් වැදගත්. එක එක විවිධාකාර අය හිර වෙලා ඉන්නකන් ඒ ගැය කතා කරනවා. අයව සැරින් සැරේට අපි ගොඩාක් පැහැදිලි කරලා කරලා දැන් ගොඩාක් අය ඒව අහනකොට අහනකොට ඒ අයට මාර්ගය හදාගන්න හැකියාවක් තියෙනවා. තමන්ටත් ඒ අත්දැකීම් තියෙනවා. දැන් අපි කෙනෙකුට ප්‍රකාශ කරන ඒ අත්දැකීම තමන්ට හැමෝ ගොඩාක් අයට තියෙනවා. අපිට ඒක දැන් ඔය සාකච්ඡාවලදීම අහන්න ලැබෙනවා. ගොඩාක් ඒවා විසඳුණා ස්වාමීනි මේ ඔබ ඔබ වහන්සේගේම සාකච්ඡා අහනකොට අහනකොට අපේ ප්‍රශ්නත් විසඳුණා ස්වාමීනි කියලා කියනවා. ඉතින් අර පොඩ්ඩක් හරි මොකක් හරි විසඳුණු නැති දෙයක් තිබ්බොත් තමයි දැන් කතා කරන්නේ. එතකොට අපිට තේරෙනවා එතකොට ඒක අපේ අතින් කියවිලා නැද්ද කලින් කියලා අපිත් බලනවා. එතකොට ඒක පැහැදිලි කරනවා. දැන් අම්මා අහපු ප්‍රශ්නේ ගොඩක් වැදගත්. අපි කාටවත් කියන්නේ නැහැනේ පින්දහම් කරන්න එපා කියලා. අම්මට ඇහෙනවනේ. ඇහෙනවා ස්වාමීනි. අපි කාටවත් කියලා නෑනේ අද වෙනකන් එහෙම දෙයක්. අපි කියලා නෑ එහෙම දෙයක්. මොකද අපි දන්නවා මේ සංඥාව සුකුම වෙනවා. විවේකද ප්‍රීති සුඛ සුකුම සත්‍ය සංඥාව සමාධි ප්‍රීති සුඛ සුකුම සත්‍ය සංඥාව බවට පරිවර්තනය වෙනවා කියලා. බුදුන් වහන්සේ සංඥාව සුකුම වන ගමනක් නිවන්මකට පෙන්වන්නේ. ගොඩක් අයට අවබෝධය නෑ. ඕක හරි ගැඹුරුයි. ඕකට එන්න නම් අර කම්පන චංචන ස්වභාවයට එන්න ඕනි. ඕක ආනාපාන කමඨහන තුල නාම රූප පරිච්ඡේදයක් කරපු කෙනෙකුටයි වැටහෙන්නේ. ආනාපාන කමටහන් හරිම ගැඹුරුයි. ඒක ඒක බුදුන් වහන්සේ ගිය ගමන ඒක අමාරුයි. ඒක නිසා ඒකෙන් ගොඩක් අය යන්නේ නැහැ. ගොඩක් අය මේ විදර්ශනා පැත්තෙන්ම එනවා. ඒක හොඳයි. ඒක පහසුයි. නමුත් මේ සංඥාව සුකුම වෙන එකයි ඒත් සිද්ධ වෙන්නේ. අපේම අභ්‍යන්තරයේ තියෙනවා මේ ශබ්ද සංඥා, වර්ණ සංඥා, ගන්ධ සංඥා, රස සංඥා. මේ සංඥා එකට එකතු වෙලා තමයි අපි මේ පරිහරණය කරන්නේ. දැන් සංඥාවක් තමයි අපිට මේ මේ ලෝකේ තියෙන බවට දැනෙන්නේ. දැන් අපිට මේ ආත්ම ගතියක් දැනෙනවානේ. මේ මේ ලෝකයක් තියෙන බව දැනෙනවානේ. ඒ දැනෙන එක තමයි දේවිගෙන යන එක තමයි සංඥා සුකුම වෙනවා කියන්නේ. ඒකයි මෙතන ආසවක්ඛ්‍යා ඥානය කියන්නේ. ආසවක්ඛ්‍යා ඥානය කියන්නේ ආසව කෙල ශේවිගෙන යන තමන්ටම දැනෙනවා. ඒ සංඥා සුකුම වන බව දැනෙන. එතනයි සුගති පරායන වෙන්නේ. කෙනෙක් සුගති පරායන වෙන්නේ මේ සංඥා සුකුම වුණොත් පමණයි. එයා රළුවට මොකක් හරි තඩව අල්ලගෙන තියනවා නම් එතන සංඥා සංඥා ගල් අර සංඥා රළුයි රළු සංඥා තුළ සසර දුගතියමයි උරුමවන්නේ. බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. අපිට මනාකොට පැහැදිලි කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපි කියනවා පොට්ටපාද සූත්‍රය හොඳින් බලන්න. සංඥා අபிසංකරණයක් බුදුන් වහන්සේ සසර යන බව කියනවා. යමෙකුට මේ සංඥාව ඝන නම් ඔහු සසර යන බව පවසනවා. යමෙක් සංඥා අபிසංකරණ නිරෝධයක් කරා යනවා නම් ඔහු නිවන් දකින බව බුදුන් වහන්සේ දේශනා කරනවා. පැහැදිලිවම සික්ඛා එක උප්පද සික්ඛා එක නිරුද්ධති කියලා මනාකොට දේශනාවක් බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒක අපිට දීර්ඝව පැහැදිලි කරන්න පුළුවන් ඕන. ගැටහෙනව නේ? මේ සංඥාව තමයි මේ අපි අපි ඇත්තටම ඔය ඔය පින්දහම් විතරක් නෙමෙයි. අපි ඔය ගොඩක් වෙලාවට රණ්ඩු සරුවල් කරන තැන්වල මරා ගන්න තැන්වල ගෝලහල කරන තැන්වල බුදුන් වහන්සේ ජීවමානව වැඩ හිටියත් බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා කලකෝලහල කරනකොට එතනින් මිදිලා අන්දවණේද වඩිනවා. ඇයි ඒක තමයි බුදුන් වහන්සේ සබ්බාස සූත්‍රයේ පැහැදිලි කරනවා. දස්සනා පහතබ්බා වලට පස්සේ පටිසේවනා පහතබ්බා, අදිවාසනා පහතබ්බා, විනෝදනා පහතබ්බා, සංවරා පහතබ්බා මේ වගේ අපේ මේ දුරු කියන්නේ කියන්නේ ඒ කියන්නේ දැන් ඔය දැන් ඔය විසගෝර සර්පය ඉන්න තැනට ගිහිල්ලා එතනට ගිහිල්ලා සර්පයව මරනවට වැඩිය ඒ ඉන්න විසගෝර සර්පයව ඉන්න තැන දුරු කරන්න කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒ පළාතට යන්න එපා කියනවා. දැන් අපි තුම අලියැත්තු ඉන්නවා නම් අලියැත්තු ඉන්න පළාතට ගිහිල්ලා අපිට ධර්මයේ වඩන්න බෑනේ. සංඝයා වහන්සේලාට දේශනා කරනවා. ඒ ඒ අගෝචර ස්ථානවලට නොයෑම වැලකී සිටින්න කියලා. අර ඒක තමයි ඔය කියන්නේ. පරිවර්ජනා පාතබ්බ. එතකොට මේ රස රස කෑම හොය හොය කන පෙරේතය වගේ යන්නේ නැතුව ඒ ඒවයි පොඩ්ඩක් මේ අර ඒකයි කියන්නේ පටිසේවනා පහතබ්බ. ආදීනව දකින්න කියනවා. දැන් ඕනාවට වැඩිය කෑවොත් බත් මත එනවා. නිදිමත එනවා. ලෙඩ රෝග හැදෙනවා. එතකොට මේ මාර්ගේ යන්න බෑ. ඒක තමයි මේ බුදුන් වහන්සේ පුදුමාකාර මෙතන පැහැදිලි කිරීම් ගොඩක් තියෙනවා මේ මාර්ගේ ප්‍රතිපදාවේ ඉන්න කෙනාට. දැනෙනවනේ කියනකොට. යා යුක්තිම බුදුන් වහන්සේ සංවරය ගැන කතා කරනවා. ඒ සබ්බවස සූත්‍රය කියන්නේ සබ්බ ආශ්‍රව ෂය කරන සූත්‍රය. සියලු කෙලෙස් ක්ෂය වෙන්නේ මෙන්න මේ ප්‍රතිපදාව තුලයි කියලා කියන්නේ. වැටහෙනවද? දැන් භික්ෂුන් වහන්සේට විතරක් නෙමෙයි. පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවම් පටිසංකා යෝනිසෝ පින්ඩපාතම් පටිසේවම් පටිසංකා යෝනිසෝ ගිලානපච්චම් පටිසේ සතර ඉරියව්වෙම මේ සිත දැකලා මිදෙනකොට ඒ මොහොතට සිහිය පවත්වන්න ඕනි. ආහාර වළඳනකොටත් සිහිය පවත්වන්න ඕනි. මේ න මදායන මන මණ්ඩනායන විභූෂණාට්ඨාය කියලා මේ ඒ ගාතාවක් කියන එකක් නෙමෙයි. වැටහෙනවනේ. ආහාරය ආහාරයක් පමණයි. ආහාරය ආහාරයක් පමණයි. මේකේ රස හොය හොය බල බල කන එකක් නෙමෙයි. රස බලනවා නම් එතන ආත්මය හැදෙනවා. ආත්ම දෘෂ්ටිය සිතුවිලි හැදෙනවා. ඒතර එහෙම කෙනාට මගක් නැහැ. නිවන් මගක් නැහැ. ඉතින් මේක ගිහිය ගිහියන්ට දැන් පැවිද්දන්ට එහෙම කියනවනම් ගිහියන්ට කොහොම කියන්න ඕනද? දැන් ගිහියෝ හිතනවාද <laughs> විහිළු කර කර hina වෙයි මේ මගේ යන්න පුළුවන් කියලා? නෑ. එහෙම මේ එහෙම එහෙම මේක බොහොම ලාභ බොළඳ විදියට තමන්ගේ වට්ටමට ගන්න එක හොඳ දෙයක් නෙමෙයි. ඒක බුදුන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි හදපු oh. පාරු නෑ මහණෙනි පාරුව සාදාගෙනයි යා යුත්තේ කියලා. ඒ කියන්නේ තමන් විසින්ම තමන්ම ස්වයං සංවරයකින් යන්න ඕනි. යන්න ඕනේ. ඒක තේරෙනවා. දැන් තේරෙනවා නේද? අද මේ අද මේ මේ සිතුවිලි වලින් රහත් භාවය ගැන හිතන්න ගිහිල්ලා අමුතු විකාරයක් කරගෙන නළුව වගේ රඟපාන රහත් වෙලා වගේ. අන්තිමටම කියනවා ඒකත් හොඳයි මේකත් හොඳයි මේක තියෙන්නේ ලෝතුරු සුවේ ඔක්කොම කණ එක හොඳයි බොන එකත් හොඳයි අන්තිමට ඔක්කොම විකෘති වෙලා නේද අර ඵලයකට හිත තියාගෙන රහත් වෙලයි කියලා කියන්න ගිහිල්ලා අද ගොඩක් අය අමාරු වෙట్లా තියෙනවා අපිට පේනවා අන්තිමට නිවන් මාර්ගත් ඇහිලා ඔරුවත් පෙරලිලා ඔරුව පෙරලෙනවා ඒකනේ මේකේ බුදුන් වහන්සේ කියනවා දැඟලුව තොරුව පෙරලෙනවා මහණෙනි මේකේ නොසෙල්වා සිටියත් පෙරලෙනවා ඔරුව ඒ කියන්නේ සිත දකින්න ඕනේ කියන එක සිහිය පවත්වන්නම ඕනි කියන එක. ඒ කියන්නේ මේ සිහියෙන් ඉන්න ඕනේ. සිතක් ඇත් වෙලා නැතුණු බවටවත් අඩුතරමින් සිහිය තියෙනවා. අඩුතරමින් සිතෙන් මිදෙන ස්වභාවයකට අවදි වෙන්නවත් සිහියක් තියෙනවා. සිතුවිලි අඩු ගානේ මෙහෙම වෙහෙස කරයි කියලා දැනෙන්නවත් ආදීනව දකින්නත් සිහියක් තියෙනවා. ආස්වාද ආදීන නිස්සාරණ දකින්න සිහියක් තියෙනවා. සමුදයන්ත අච්චගමයන්ත ආස්වාදයන්ත ආදීනවන්ත නිස්සරණංච දැකලා අර චන්දරාගයට යන්නේ නැතුව ඒකෙන් තමන් දැනග තමන්ට තියෙන්න ඕනේ දක්ෂතාවය කුසලතාවය. ඒකයි සත්තාඨාන සූත්‍රය තුල පෙන්නන්නේ කුසලතාවයේ නැතුව මේ මග යන්න බෑ කිය. ඉතින් ඒ කුසලතාවය තමයි අපි කුසලය කියන්නේ. අපි කුසලය ගැන කතා කරනවා. නමුත් අපිට ඒ දක්ෂතාවය කියන්නේ සිහිය පවත්වන එකේ කියන එක දන්නේ ඉතින් කුසල් කොහෙද තියෙන්නේ? කුසලස් උපසම්පදා කොහෙද එතකොට? අපි කවියක් වගේ කියනවා සබ්බපාපස්සා කරනම් කුසලස් උපසම්පදා සජිත්ත පරියෝ දපණං ඒතම් බුද්ධානුසාසන ආයක බුදුවරු කිව්වා. ඒක නිසා අපි කියනවා වගේ කියන්නේ එක. බුදුවරු කිව්වා නිසා අපි කියන එක නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ සියලු සිතුවිලි මේ එන සිතුවිලි වල ඒ අකුසල දකින්න කියලා. ඒවා ඒවා සිතුවිලි සේරම පාපක සිතුවිලි කියලා. ඒ කාම භූමියේ රාග දේශ මොහ සිත් උපදින විතරාගේ විත දේශී විත මොහ සිත් උපදින්නේ නැහැ. ඒවා ඔක්කොම අපි අපි අපිට දැන් එන එන හැම සිතක්ම එක්ක බලන්නකො. එක්ක අපි මොකක් හරි එක්ක ඊගාවට කරන එකක් ගැන තණ්හාවෙන් හිත හිත ඉන්නවා. එක්ක මොකක් හරි ඔය එක්ක මේ මේ දවල් ටූප් කැමරා හන එක රැට ඊට වැඩිය හොඳ කැමරාවක් කන්න කල්පනා කර කර ඉන්නවා. එහෙම නේද? එහෙම නැත්නම් ඊට වැඩිය හොඳ එකක් හෙට හෙට ඊගාව කොහොම හරි ඊට වැඩිය එකක් තමයි පොනෝභවිකානේ. මේ සිතේ ස්වභාවය පොනෝභවිකා නන්දි රාග සහගතලා. ඒ කියන්නේ ඊගාව එක ඊට වැඩිය එකක් කරන්නයි බලන්නේ. ඒ දැන් මේ පොඩි වාහනයක් තියෙන එක නා ලොකු වාහනයක් ඊනවම අවින්නේ. පොඩි ගයක් තියෙන එක්කෙනා ලොකු ගයකට හීනමාමා වෙන්නේ. ඒ වගේ තමයි හැම එකම පුණා අර මෙයා කැරක්ටරල ඉස්සරහා තියාගෙන ඉන්නේ තණ්හාව. තණ්හාව තමයි අපි අරගෙන යන්නේ. ඒක තමයි මේ භවකතරේ දුක් විඳ විඳ ওই සත්තු දැකව සතෙක් කියලා ඉපදෙන්න ඕනේ. ඒ සතෙක් කියලා ඉපදුනහම තමයි ඔක තේරෙන්නේ මේ කෑලි කඩාගෙන කනවා කුණු වෙනවා. ඒ දුක විඳ විඳ ආයිමත් ඒ සසරෙම ගිහිලා ගිහිලා ගිහිලා මොකද්ද පෙර මේ වෙහකට මනුසාත්මය ලැබලත් අපි මොනවද කරන්නේ? අපි මොනවද මේ කරන්නේ? අම්මට වැටහෙන්නේ නැහැ කියන කියන්නේ අපි කොයිතරම් ධෛර්යයක් ගන්න ඕනද මේ අම්මට කියන්නේ ධෛර්යමත් වෙන්න. අම්මට කියන්නේ මේ ආදීනව දකින්නවා කියන්නේ ඕකටයි. ආදීනව දකින්නවා කියන්නේ මේ නිකම් මේ කටරම් බලන් ඉන්නකොට නිවන කතර පහත් වෙනවා වගේ එකක් නෙමෙයි. ආදීනව දකින්නවා කියන්නේ මේ හැම මොහොතේම Tamanට මේ මේ ලෝකේ පොඩ්ඩක් තියෙන්න ඕනේ ආදෝගාන ජීවිත අවබෝධයක්වත් නැතු කොහොමද මේක කරන්නේ. බුදුන් වහන්සේ මහල්ලේ ක්‍රීඩෙක් මලකඳක් වගේ දුරක් කියලා. චන්න මමත් මහලු වෙනවා. චන්න මමත් ලෙඩ වෙනවද? චන්න මමත් මැරෙනවද? ඉතින් ඒ ඒක අපිට එහෙම ප්‍රශ්නයක් නැත්තම් මොකද වෙන්නේ? අන්තිම මැරෙනකොට හොටු පෙරාගෙන අඬුවයි කියලා වැඩක් තියනවද? නේද? ස්වාමීන් වහන්සේ මට කොහොමදත් මං ගිනිගත් ඔළුව ගිනි අරගෙන වගේ මං දැන් ඔය දහම දෙන්නේ ඇත්තටම. මං හිතාගෙන ගිනි ගන්න යන්න එපා. ගින්න නිවා ගන්න බෑ තවත් ගින්නක් පත්තු වෙනවා එතකොට. <laughs> ඒ වුණාට ඉතින් දැන් ඒ තරම් <laughs> වගේ තදිය නෑ මේක මේක එහෙම නෑ අනාවෝදෙන් නෙමෙයි මේක අවබෝධයෙන් අවබෝධයෙන් දකින්න මේක අවබෝධයෙන් කරන්න ඕනේ කියලා තේරෙනවා. මම මම ඉන්දියන් ගොඩාක් සංවර කරගෙන ඉන්නේ මම දැන් එක එකවට ඇලෙන්නේ නැහැ. දවසටම එක වේලට. ඒක වයසටත් සිද්ධ වෙනවනේ ඔය බමුණු කියනවනේ බකමුණු වයස කියලා කියනවනේ ඔය වයස බෙදනවනේ කොටස් හතරකට <laughs> බුදුන් වහන්සේ හොඳට දේශනා කරලා තියෙන්නේ ඔවා. <laughs> බුදුන් වහන්සේ කියනවා වයසට යනකොට නිකම්ම බකමුණා වගේ හැම දෙයකටම කුක් ගන්නවා කියලා. ඒක සංවරයක් නෙමෙයි. ඒක වයස නිසා අර ඇඟට හයියමදි නිසා කරන්නේ අර නෑනේ තරුණ මදේ නෑනේ ඒක නිසා. ඒ ඒක මේ හිත ඇතුලේ රාග දේශමෝ කතාවක් නෙමෙයි. ඕක මේ ඔබතුමිය ඔබතුමිය හිතනාට වැඩිය එහෙම බුද්ධ බුද්ධ ඥානයේ අචින්තය කිව්වේ ඒකයි. තේරුණා නේ? නෑ ස්වාමීන් වහන්සේ. තේරුණා නේ? දැන් උත් ගානේ කියලා නතර කරලා තියෙන්නේ. හරිද? අවුරුදු ගාණක් ගලපලා ගන්න ඕනේ මේක මේක අපේ ඇඟ දුර්වල නිසා අපි නිකන් මේ දැන් වයස නිසා මෙහෙම හිටියයි කියන රාග දේශ මොහ තුනී වෙලා නෙමෙයි රාග දේශ මොහ තුනී වෙනවා කියන්නේ අභ්‍යන්තරේ රාගේ තව වැඩි වෙලා තියෙන්නේ අර වයස නිසා ඇඟ වාලු නැති නිසා ඔය ඉන්නේ ඕක හරි ගින්නක් ඔය ගින්න දකින්න ඕනේ ඔය ගින්න හරියට දැක්කොත් තමයි පේන්නේ මේකට වයසක් නැහැ මේ විඤ්ඤාණ මායාවට වයසක් නැහැ අපි කියනවානේ මේක අකාලික ධර්මයක් අකෝප්පචිත්ත විමුක්තියක් අපි කියනවානේ මේ මේකට එහෙම නැහැනේ ඔය වයසට යන්නේ ශරීරේ මේ සිත විඥානේ මේ මොහොතේ සකස් වෙන එකත් එකයි අර මුලින් සකස් වුණු එකත් එකයි වැටහෙනවනේ කන්දානම් පාතිභාව ආයතනම් පටිලාභෝ අයං උච්ච ජාති ඇසේ උපතයි මහණෙනි උපත ඇස මායාවේ මහණෙනි කවුද මේ කියන්නේ බුදුන් වහන්සේ දැන් වැටෙනවා දැන් වයසට ගියා කියලා නෑ ඇසට දෙයක් පේනවා නම් ඒකට ගිනි ගන්නවමයි වයසක් නෑ ඒකට ඇහුණනේ ඇස මායාවේ මහණෙනි කියන්නේ ඇස මායාවේ මායාව කියන්නේ මෙහාට දෙයක් පේනකොට මේ දකින්න මායාව විදියට ඒකට ඇලෙනවා නම් ඒ මායාව ඇලෙන්නේ නැත්නම් මායාවෙන් මිදෙනවා මච්චු රාජාන පස්සේ කියන තන්ට ස්වාමීන් වහන්සේ අර මේ දැක්කොත් දැක්ක විතරයි කියන එකේදී මගේ යාළුවෙක් එක්ක දහවස් කියලා දෙන යාළුවෙක් එක්ක ප්‍රශ්නයක් ඇති වුණා. එයා කිව්වා දැන් ඇහැට රූපයක් ඇතිනකොට ශරීරය පහළ වෙලා එතකොට එතන දැනුණා කිව්වා. හරිද? ඒතර මං කිව්වා එතකොට සිතක් පහළ වෙනවා කියලා. ඒතකොට එයා කියනවා සිතක් පහළ වෙනව නෙමෙයි කිව්වා එතන දැනීමක් ඇති වෙනවා කිව්වා. එතකොට දැනුණා නම් දැනුණා ඉවරයි එතනයි දැනි දැක්කොත් දැක්කා ඉවරයි කියන එක කිව්වා. එහෙම හරිද? හරි. එයා කියපේක හරි. එතකොට ස්වාමීන් වහන්සේ එතනදී මේ ඥානයක් පහළ වෙන්නේ ධර්ම මාර්ගය තුල ධර්ම මාර්ගය තුල එයා කියපේකයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ධර්ම මාර්ගයේ නැත්තම් සිතක් එතන හැදෙනවනේ සිත කියන්නේ ස්කන්ධානම් පාති බව ආතනා පටලබෝ අයං උච්චේ ජාති. ජාතිය හටගත්ත කියන්නේ ඒකට ඒකට තමන් තම පණක් වෙනවනේ තමන්ට වටිනාකමක් ඇති වෙනවා. ජාතිය හටගත්ත කියන්නේ ඒක උපාදාන වෙලා කියන එකයි. ඒක ඇසට රූපයක් එන එක දිත්තේ දිත්තමත්තන් කියන තැන අසක් පණවන්න බැරි තැනක්නේ. ආයතන නිරෝධයක්නේ. සලායතන නිරෝධෝ නිබ්බානෝ කියන එක. එයා ඒකයි කියලා තියෙන්නේ. සලායත නිරෝධෝ නිබ්බාන ගන්න අතක් පණවන්නේ එතකොට සිතක් පණවන්න බෑ. හැබැයි ඒක පේන්නේ නැතුව නෙමෙයි. දිත්තේ දිත්ත මත්තන් කියද චිත්‍රයක් විතරයි තියෙන්නේ. චිත්‍රය තුල දෙයක් නැහැ. වෙනදා වගේම පේනවා වෙනදා වගේම පේනවා දන්නවා. නමුත් සංකිතේ නිබ්බිදාය අවබෝධයෙන් මිදුණු තැන හරි ගැඹුරුයි ඒ කියන දේ. ඒක දර්ශනයටපත් වුණු කෙනෙක්ට විතරයි දැනෙන්නේ. මේ පේන එකකවත් වටිනාකමක් නැති වෙලා වටිනාකමයි දිය වෙලා යන්නේ. දැන් වැටේනවා. ඒ කියන්නේ දැන් ඔබතුමිය ඉස්සරහා දැන් ඔබතුමිය ඉස්සරහා තියෙන දේ හැම එකටම නමක් තියෙනවානේ. තියෙනවා. ඒ නම මකන්න. ඒ නම මැකුවාම ඕක හිස් චිත්‍රයක් වෙනවා. අර වටිනාකමයි මැකෙන්න ඕනි. නම මැකෙන්නේ වටිනාකම තියෙනකම්. හැබැයි වටිනාකම මැකෙන්නේ ඇත්ත දැක්කොත් තමයි. එළිය එහෙම දෙයක් නැහැ මම හිතනද හිතනවා කියලා. හිතන්නේ අපි හිතන සිතුවිලි වල අපි ඉන්නේ. ඒකයි මේ චිත්තේ නියද ලෝකේ තියෙන්නේ. බාහිර බාහිර දෙයක් නෙමෙයි. හිතක් හටගත්තොත් ඒක බාහිර නෙමෙයිනේ. ඒත් ඒත් මේ අභ්‍යන්තර සිතක්නේ විඥානේනේ. විඥානේ අනිදස්සන වෙන සිතක් පනවන්න බෑනේ. ඒ සලායතන නිරෝධයක් පනවන්නේ ඒකනේ. දැන් අර සිතින් මිදෙන මග කියන්නේ. සිතින් මිදෙනවා කියන්නේ සිතක් පනවන්න බෑ. හැබැයි නැතුව නෙමෙයි. මුකුත් නැති වෙලා නැහැ. ඔක්කොම ওই විදිහටම තියෙනවා. කිසිම දෙයක් නැති වෙලා නැහැ. නමුත් තමාගේ අභ්‍යන්තර අවබෝධයෙන් තමයි මහා ප්‍රඥාව කියන්නේ ඒකයි. ප්‍රඥාවන්තං ආයන් ධම්මං ඥායන් ධම්මං දුප්පඤ්ඤස කියන්නේ ඒකයි. ඒ ඒකම තමයි ඥානෙටයි දැනෙන්නේ ඒකේ මේ සිතුවිලි වලින් මිදිලා කියලා. සිතුවිලි මිදුණු අවධිය තමයි ඒ සිතුවිල්ල නෙමෙයි ඒක ඥාය ඥාය ඥායත් අධිගම ඥානෙ. ඥානෙ කියන්නේ සිතුවිල්ලක් නෙමෙයි. ඒකයි අපි කියන්නේ සිතෙන් මිදෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ ඒක අනිත් ඒවටත් යොදන්න පුළුවන් නේද ওই විදිහටම? ඔව්. දැන් අනනාසය දිව ඒවත් ඒකට පිටමත්තන් සුතේ සුතමත්තන්. ඒ කියන්නේ ඇසීම ඇසීමක් පමණයි. ඇසුණු දෙයක් නැහැ, ඇසුණු කෙනෙක් නැහැ. දෙයක් තිබ්බොත් කෙනෙක් ඉන්නවා, දෙයක් නැත්තම් කෙනෙක් නැහැ. ඒ කියන්නේ මුකුත් නැති වෙලා නෙමෙයි. ওই විදිහටම කන් ඇහෙනවා. ওই විදිහටම ශබ්දය ඇහෙනවා. ශබ්දය තුල වටිනාකමක් නැති වෙනවා. ඔළුව හරවලා බලලා නිකන් ගල් ගහන්න කපුට එලවන්න දඟලන්නේ. වටිනාකමයි නැති වෙන්නේ. චිත්‍රය තියෙනවා. නතේ කාමාන චිත්‍රාන ලෝකෝ සංකප්ප රාගෝ පුරුසස්ස කාමෝ කියන තමන් දකින්න චිත්‍රයක් වෙනවා. එතකොට ඒක තුල කාමයක් නැහැ. සංකප්ප රාගෝ පුරුස ලස්සනගත කියලා දෙයක් නැහැ. ලස්සනගත තියෙනවා නම් වටිනාකමක් තියෙනවා. ලස්සනගත කියලා දෙයක් නැහැ කියන්නේ වටිනාකමක් නැහැ. තිබ්බත් එකයි නැතත් එකයි හිටියත් එකයි නැතත් එකයි කෑවත් එකයි නැතත් එකයි ඒකයි කියන්නේ අටලෝ දහමින් කම්පාන වන අකෝප්පාචේත විමුක්තිය කියන්නේ අකෝප්පාචේත විමුක්තිය කියන එක අති ගැඹුරුයි කම්පණය වෙන්නේ කිව්වේ ඒකයි අකම්පිතයි කිව්වේ ඒකයි අකම්පිත තමයි අකෝප්පා කියන්නේ අපි කියනනේ කුප්පයි කියලා කුප්ප කියන්නේ සැලෙන එක අකෝප්පා කියලා අයන්න දැම්මම සැලෙන්නේ නැහැ කියන එකයි කුප්ප කුප්ප වැඩක් කියන්නේ ඔය සාමාන්‍ය ගමේ මිනිස්සු කතා කරන්නේ අපි ඔය දිග වචන කියන්න යන්නේ නැහැ අම්මා දන්නවනේ. ඒ කුප්ප කියලා කියන්නේ සැලෙනවා චපලයි කියන්නේ. ඒ ඔක්කොම එකම තේරුම් තියෙන්නේ. චපලයි, චංචලයි, කුප්පයි ඔක්කොම එකයි. අකෝප්පා කියන්නේ සැලෙන්නේ අකුප්පයි, අකෝප්පා. භාෂාවේ ඔය ඔක්කොම වචන ගොඩක් විතරයි. වැඩන්නේ ඔක්කොම සංකාර ලෞකිකයි. එතනවනේ. දැන් එතකොට මේ මේ ප්‍රශ්නේ ඉවරයි. තව ප්‍රශ්න තියෙනවද? ඒක තමයි ඒක තමයි මේ ධර්මයේ ධර්මයේ මනාකොට ලියා ගන්න හැමතිස්සෙම ධර්මයේ ශ්‍රවණය කරනකොට සිහිය එළඹ ගන්න. ඒ කියන්නේ කියන දෙයටත් ඒ පොඩ පොඩ හරි ආයි ආයි අහලා ඒක හදා ගන්න. පොඩ පොඩ හරි හදා ගන්න. නිකම්ම නිකම්ම නිකන් අර ඒ දේශනේ අහුවා වගේ නිකන් අත්හැරලා දාන්න එපා. අර වතුර එක බීවා වගේ අත්හැරලා මේක එකින් එකට කියන්නේ මොකද්ද කියන එක සමහරට දේශනා ගොඩක් අහනවට වැඩිය එකක් හරියට ඇහුවොත් සමහරට ගොඩක් ඒක ලොකු දියුණුවකට හේතු වෙයි. මොකද අපිට සමහර අය කියනවා එකම දේශනය හය පාරක් විතර ඇහුවා කියලා. ඒකෝර අපිත් බලනවා අයියා එච්චර හරිය. එයාට ඒ කියන්නේ එයා තුන්වෙනි වතාවලු එයාට ඕනි කරන එක ඇහුනේ. එතකන් එයා තුන් පාරක් ඇහුවත් ඒක එයාට තේරුන්නේ නැහැලු. එතකොට එයා ඒ කියන්නේ නිවන් මඟ අනිවාර්යයෙන්ම ඉදිරියට යනවා. මොකද එයා එකක්වත් අත්හරින්නේ නැහැ. ඒ වචනෙන් වචනේ හොයනවා. මොකද්ද මේ කියන්න හේතුව කියලා එයා එයා හොයනවා. එහෙම කෙනෙක් කොහොමවත් මේ මාර්ගේ දියුණු වෙනවනේ. ඒ වගේ වීරියක් නැතුව නම් අපිට බෑ මේකේ ඉස්සරහට නේද? අපිට මේ කෙලෙස් නසනවා කියන එක පහක් නෑ. මම හැම එකෙම මම දැන් ජීවිතේදී පළවෙනි තැන දීලා තියෙන මේක තමයි වෙන එකක් මගේ මොකක්වත් නැහැ. මම පොතක් අරගෙන ඔබ වහන්සේගේ දේශනා අහන අහන එක ලකුණු කරගෙන විශේෂ ඒවා රවුම් කරලා ඒව නැවත අහනවා. මට එහෙම තියෙනවා විශේෂ දේශන තුන හතරක් දැනට තෝරාගෙන ඒවැන් පුදුම විදිහට වගේ ගුරුවරයෙක් කියවනේ විශ්‍රාමකීය විශ්‍රාමකීය ගුරුවරයෙක් කියවනේ. එහෙමයි. එතකොට ඔබතුමියට එහෙම හැකියාවක් තියෙනවා කරන්නනේ. එකින් එක හොඳට මාක් කරලා එහෙම කරන්න පුළුවන් නේ. එහෙමයි. ඔව් ඒක හොඳයි. ඒක තමන්ගේ දියුණුවට හේතු වෙයි. එහෙමයි. ඒ අවබෝධ කරගන්න එක වැදගත්. ඒ ධර්මයේ මොකක්ද පැහැදිලි කරේ කියලා තමන් ඒ අවබෝධ කර ගැනීම තමයි අර අවබෝධඥානයක් තමයි නිවන කියන්නේ. ඒකයි සංකිතේ නිබ්බිදාය කියන්නේ. ඒකයි මේක ප්‍රඥාවන්තයි කියන්නේ. ඒකයි මේකට ධර්මයේ ශ්‍රවණය කරන්න කියන්නේ. ඒකයි සුතමේ ඥානය කියන්නේ. එතනින් සෝතාපන්න වෙනවා කියන්නේ. නැවත දුගතියකට වැටෙන්නේ නැත්නම් සුතමේ ඥාණයෙන් අවිද්‍යාව ප්‍රහීන කරන්න පුළුවන් කියන එක. වැටෙනවනේ හිමාලයේ කන්ද වගේ ප්‍රමාණයක් අර සසර ආපු කෙලෙස් ගොඩ සිඳෙනවා කියනවා. ආනන්දය මගේ අතේ තියෙන ගල් කැටේද ලොකු මේ හිමාලය පර්වතයේද ලොකු කියලා අහනවා. ස්වාමීනි නොසලකිය හැකි තරම් කුඩයි කියන මේ ගල් කැටේ. එතකොට බුදුන් වහන්සේ දේශනා කරන ආනන්දය ඒ සුතමය ඥානේ සෝතාපන්න කෙනා. එහෙම නැත්නම් දර්ශන සමාපත්තියටපත් වුණු කෙනා. සම්මා දිට්ඨිය දිට්ඨියට එළඹ කෙනා. මෙන්න මේ හිමාලය පර්වතය වගේ ආශ්‍රව කෙලෙස් ෂය කරා කියන සසර යන හේතු නැති කරගත්තා කියලා. ඉතින් ඒකෙන්ම වැටහෙනවා අපිට මේ රාග දේශ මොහ කතාව අපි මේ සරලව අපිට පේන මට්ටමින් කතා කරන්නේ. තණ්හාව කියන එකත් අපිට මේ හිතන්න පුළුවන් තරමින් කතා කරන්නේ. නමුත් අපිට නොපෙනෙන තැන තමයි සංඥාව සුකුම වෙනවා කියන එක. අපි ඔය හැමදේම මේක අපි එකයි කියන්නේ මේ හැමදේම සංඥාව සුකුම වෙලයි සංඥා නිරෝධයක් කරයි මේ නිවන් මාගේ යන්නේ කිය. එතනයි අකම්පණය වෙනවා කියන තැන තියෙන්නේ. ඒක හැම පැත්තෙම අපි ඔය ආනාපාන භාවනාව තුළනුත් එතන අපිට පේනවා. අපි ගොඩාක් ඒ ආනාපාන භාවනාවට යොමු උච්චය නිසා අපි ඒක හොඳට දන්නවා. හැබැයි එතන ඒක අල්ලන්න නම් පහසු නෑ. ඒකට මේ ධර්මාබෝධය හොඳට තියෙන්න ඕනි. එහෙම නැත්නම් එතන බැරි වෙනවා කෙනෙකුට දකින්න හැකියාවක් නෑ. එතන ගොඩාක් දෝෂ තියෙන. එතන නිදිමත එනවා, අලසකම එනවා, කම්මැලි වෙනවා. එතන තීන මිද්දේ ගොඩාක් වැඩි, පංච නීවරණ ගොඩාක් එනවා ওই පාරයන්කේ. හැබැයි සතර ඉරියව්වෙම ඒක දකින්නත් ඕනේ. බුදුන් වහන්සේ ගායශීෂයේ බෝධිමූලයේ සිද්ධාර්ථ තාපස්තුමා අලුයම දැන් මැදියම අලුයම ඒ තුන්යම බුද්ධත්වයට පත් වුණාට ඇයි උන්වහන්සේ මාස දෙකක් හිටියේ? උන්වහන්සේ සස්සතිය ගත කරනවා කියන්නේ මාස දෙකට එක සතියයිනේ අඩු වෙන්නේ. එතකොට මාස දෙකට කිට්ටු වෙනවානේ. එතකොට බලන්න බුදුන් වහන්සේ පටිච්ච සමුපාදයේ අනුලෝම ප්‍රතිලෝම මෙනෙහි කරා කියනවා. රුවන් සක්මනේ දෙනකොට සක්මන් භාවනා කරනකොට බලන්නේ හැමතැනම කියන්නේ බුදුන් වහන්සේ ඒ අවබෝධ කරපු ධර්මයේම සතර ඉරියව්වෙම දකින්න උත්සාහ කළා තියෙනවා. වැටහෙනවනේ. සතර ඉරියව්වෙම දැක්කේ නැත්නම් ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක සාන්දිටිකව ඒ දැන් තමන් මේ මොහොතේ දැකපු දේ ඒක අසමාහිත සමාධි සමාධි සමාධි කියලාත් පෙන්නනවානේ. ඒ නිවන දක්වන එක ඒක යථාර්ථයක් බවට ඒක ඒ කියන්නේ ඒක ඒක අපි කියන්නේ අරහත් සමාධිය බවට. ඒ කියන්නේ ඒකම ඒ කියන්නේ ඒක තමයි සම්පූර්ණ කරගන්න වගේ දෙයක්. ඒ කියන්නේ අර අපි අර කියන පුත දක්ෂතාවයට ඒ කියන්නේ තව කෙනෙකුට මේක දේශනා කරන්න පුළුවන්ද කියන එකත් බුදුන් වහන්සේ කල්පනා කරනවානේ. ඒකත් ධර්මයේ තුල තියෙනවානේ මේ ධර්මයේ කොහොමද දේශනා කරන්න කියලා. මේක කියන්න පුළුවන්ද කියලා බුදුන් වහන්සේ පසුගාමි වෙනවා කියනවානේ. නේද? මේක මේක මේක ඊට පස්සේනේ ගුරුවරු හොයාගෙන යන්නේ නැත්තම් උපකට කියන්නේත් නැහනේ. උපකාජීවක මගදී හමුනට තේරෙන්නේ නැහැ කියලා තේරෙනවානේ. මේක ලේසියෙන් තේරුම් කරන්න බැරි බව තියෙනවානේ. නේද? ඒකට හේතුව මෙන්න මේකයි ආමේ. මේ සිතුවිලිනේ දැන් ඔය අම්මා ඔය කතා කරන්නේ. මම මේ මේ මේක දැන් මම මෙහෙම මෙහෙම කරනවා මෙහෙම කියලා ඔක්කොම හිතලානේ කියන්නේ. තේරෙනවද? හැබැයි මේ ධර්මයේ කියන්නේ හිතන එකක් නෙමෙයි. ධර්මයේ කියන්නේ මේ සිත එන අරමුණ දැකලා මිදුනොත් තමයි ඒ අවදි වෙන්නේ සිතුවිලි වලට එහා අවදිමත් ස්වභාවයක් එනවා ඒක තමයි ලුණු රහ වගේ දැනෙන එකක් ඒ දැනෙන ඒ ස්වභාවයට අවදි වෙන්න වෙන්න වෙන්න අර ප්‍රඥා ලෝකයේ වැවෙලෙනවා කියන්නේ ඒකයි විවරිතෝ විජටිතෝ කියන්නේත් ඒකයි තව තව විවර වෙනවා ඒ කියන්නේ සිතට Taman සිතෙන් මිදුණු ස්වභාවයකට අවදි වීගෙන එනවා ඒ අවදිය තමයි ඥායන ඥානෙ කියන්නේ. ඥානෙ නැතුව නිවන් දකින්නේ ඥායස අධිගමය කියන්නේ ඒකයි. ඒකයි මේ ඔක්කොම ඥානෙ කියලා කියන්නේ. සුතමේ නෙමෙයි. සුතමේ ඥානෙ. Tamanට අවබෝධ වුණු බවට දැනෙන්න ඕනේ. ඒක දැනෙන්නේ ඥානෙ පිටුවිල්ලක් නෙමෙයි. දැනුමක් නෙමෙයි. ඔය කතා කරන හැම වචනයක්ම ලෞකික වෙන්නේ ඒකයි. මේක වෙනමම ආර්ය භූමිය කියන්නේ ඥානය හරහා තියෙන්නේ. ආර්ය භූමිය සිතුවිලි වල නෙමෙයි තියෙන්නේ. සිතුවිලි වල ඉන්නකන් ආර්ය භූමිය නැහැ. ඉතින් අපි මුලින්ම අපි මේක ගලපන්න ඕනේ මේක සිතුවිල්ලක්ද කියලා දකින්නත් පුළුවන්කමක් තියෙනවා. සිතුවිලි වලට සිතුවිලි වලට එහා ගිය Tamanට දැනෙන දැනීමක් අවදි වෙන බව දැනෙන්න ඕනේ. අන්න එතන 100යි 100යි අවදි වෙන්නේ. 100 තමයි මේ දිනු වෙන්නේ. මුලින්දම අර සිතක් ඇති වෙලා නැති වෙන බවට 100 එළඹ ගන්න කියලා අපි කියන්නේ. ඒ 100 තමයි ටික ටික තව තව හොඳට විවර වෙන්නේ. ඒ සිහිය තමයි ඥානයේ බවට පත් වෙන්නේ. ඔක්කොම දැනෙන දෙයක් බව තමන් අඳුන ගන්නවා. කෙලෙස් ෂෙයා වෙන බව කලින් තරම් දැන් කමන්ට කම්පණය වෙන්නේ කලින් කලින් වගේ දැන් ලෝභ දේශ මොහ කලින් වගේ නැහැ දැන්. අර ආසව කෙලෙස් ෂෙයා වෙන ඥානය කියන්නේ ඒ ෂේවිගෙන යනවා දැනෙනවා. ඒක දැනෙන්න ඕනේ. ඔව් මේ මාර්ගයේ ඉන්නකොට පිට දකින්නකොට දකින්නකොට තමයි ඒක දැනෙන්න ගන්න. ඔව් දැනෙනවා. ඒක දැනෙනවා. ඒ අනිත් එක මේ අර දැන් ෂණ සම්පත්තිය කියන එක මේෂණය විතරයි කියන එක තමන්ට ඥානෙටත් දැනෙන්න ඕනි. සිතුවිලි වලින් හිතන එකනේ අපි කරන්නේ. අපි හිතනවා මේ හිත විතරයි කියලා. හිතලා හරියන්නේ මෙතන ලොකු රහසක් තියෙනවා. ඒක තමයි බුදුන් වහන්සේ කියන්නේ මේකටම අදාළ වූ කෝණයක් තියෙනවා මහණෙනි කියලා. ඒක පහසු නෑ සුකර නෑ කියන්නේ. ඒ කියන්නේ මේ ෂනේ විතරයි කියලා හිතන එක නෙමෙයි මේ ෂනේ විතර බවටම දැනෙන්න ඕනේ. දැනෙන්න ඕන. ඒක හරි ගැඹුරුයි. ඔය කියන එක හරිම ගැඹුරුයි ප්‍රත්‍යක්ෂතාවයක් විතරයි තියෙන්නේ. කාටවත් ඒක කියා ගන්න බෑ දැනෙනවා කිය. ඒ දැනෙනකොට තමයි බයතුපත්ඨා ඥානෙ එහෙම එන්නේ. ඒ කියන්නේ තමනුත් නැති වෙලා ලෝකෙත් නැති වෙලා අර ඇඟ හිරිපොරාගෙන යන ස්වභාවයක් එනවා. ඔක අවබෝධ වෙනකොට. ඔය බුද්ධක්ෂණයට අවදි වෙනවා කියන එක හරි ගැඹුරුයි. අපි ඒක කියනකොට නිකන් වචන ටිකක් වගේ අහන කෙනා තමන්ගේ මට්ටමින් ගන්නෙ. නමුත් අපි කියන්නේ මේ අවබෝධය ඇතිවමයි. මෙතන මහා ගැඹුරු Tamanට දැනෙන ස්වභාවයක් එනවා මේ ලෝකෙවත් Tamanට දැනෙන්නේ නැහැ තියනවා කිය. මේ මේ තියෙන එකක්වත් පවතින බව දැනෙන්නේ නැහැ ශක්ති ස්වභාවයක් විදිහටම නැතිව ඔක්කොම ශුන්්‍යතාවයෙන් දකින්න එකක් එනවා. එහෙම කියන්න බෑ සිතුවිලි වලින් මේක කියන්නම බෑ. අපිට කියන්න වෙන්නේ එහෙමයි මේ ලුණු රහ ගැන සිතුවිලි වලින් කියන්න බෑ වගේ මේක කියන්න බෑ. ඒක දැනෙන දැනීමක් එනවා. එයා ඒක මෙනෙහි කරනකොටයි එන්නේ. ඒක හැබැයි හොඳට Taman ඒ ප්‍රත්‍යක්ෂතාවයට එනකන් ඒක එන්නේ එතකොට ඔය ආත්ම දෘෂ්ටි ඒවම ගොඩාක් ගිලිහෙනවා. හැමදේම ගැලපෙන්න ගන්නවා, වැටෙන්න ගන්නවා. එතකොට ඔය පුබ්බේනවාසානුසය ඥානයත් එහෙමයි මේ මේ එන එන හැම ඉස්සරහා කොච්චර හිටියත් පළක් නැහැ කියලා තේරෙන. එතකොට තමයි මේ මොහොතේ මෙහෙ මොහොතේ හුස්ම ටික ගියත් ඉවරයි කියලා දැනෙන්නේ. එතකොට තමයි. එතකන් හිතනවා නෑ ඉන්න ඕනි කියලා. තව ටිකක් කල් ඉන්න ඕනේ. එහෙම දෙයක් හිතෙන්නේ නැහැ මේක අවබෝධ වෙනකොට. මේක අවබෝධ වෙනකොට දැන් මෙච්චර කාලයක් ආපු හිතක් වගේ ගම තමයි ඉස්සරහට එන්නේ. ඒ හිතනුත් පලන්නේ නැහැ කියලා තේරෙනවා. තව හිටියත් මෙච්චරයි කියලා මේක තේරෙනවා මේ හිතත් එකයි ඒ හිතත් එකයි කියලා තේරෙනවා කොයි වෙලාව ගියත් එකයි කියලා තේරෙනවා. ඒ අවසාන හුස්ම මේ මොහොතේ කියලා එතකොට හිත හදා ගන්නවා. අන්න එතනට එන්න පුළුවන්. එතකොට අලියෙක් ආවත් දුවන්නේ නැහැ. එතනින් ඉවරයි චප්ප කරලා අලියා යනවා. එයා රහතන් වහන්සේ. එතකන් අරහත්ත්වයට ප්‍රකාශ කරන්නවත් බෑ කාටවත්. කියන්නවත් බෑ. ඒක ඒක කිය මේක මේ කෙනා නැති වෙනව ඔතන. කෙනා සම්පූර්ණයෙන්ම මැරිලා ඉවරයි. ඒකයි සෝපටිසේස නිබ්බාන කියන්නේ. තමන්ගේ අතුලාන්තයෙන් සලායතන නිරෝධය කියන්නේ මැරිලා ඉවරයි. මැරුණු කෙනෙක් ආයි මරන්න පුළුවන්. එයා ආයි මරා එයා මැරලා ඉවරයි. මිනිස්සු හිතයි එයා මරනවා කියලා. නමුත් එයා මැරලා ඉවරයි. මේකයි පරිඋත්ථාන වෙනවා කියන්නේ. පරිඋත්ථාන වෙනවා කියන්නේ දැන් මේ ආත්මීය ස්වභාවය මලුංග ලෝකෙනේ. මේ ඔක්කොම පරණ සිතුවිලිනේ. ඔතනින් මෙතනට අවදි වෙන එක තමයි පරිඋත්ථාන වෙනවා. ලෝකෝත්තර භූමියට ඒ අමරණීයත්වයටපත් වෙනවා. වැටහෙනවද මේ කියන එක? සදා අමරණීයත්වයේ මෙතන තියෙන සබාදාම විතරයි. සබාදාම කියලා දෙයක්වත් නැහැ. මේකයි පරිඋත්ථාන වෙනවා කියන්නේ. මෙතනින් අවදි වෙනවා. මෙතන මේ ඒ කියන්නේ අපි සැබෑ ලෝකේ හීනයක්නේ. සැබෑ ලෝකේ හීනෙන් අවදි වෙන එක තමයි ඔය පරිඋත්ථාන කියන වචනේ. පරිඋත්ථාන කියන එක බුදුන් වහන්සේ මනාකොට පැහැදිලි කරන ඔයිට වඩා දීර්ඝ දේශනාවක් තියෙනවා ඒකට. වැටහෙනවද මේ කියන එක? හ්ම්. හොඳයි එහෙනම්. මේක ටිකක් ගැඹුරු බව පෙන්වන එච්චර පැහැදිලි කරේ. නමුත් මෙතන අතුලාන්තයෙන් Tamanටම ප්‍රත්‍යක්ෂ වෙන බව පෙන්වන්නේ. ඊට පස්සේ Tamanගේ සිතවිලි අවසාන සිත තුසිත කියලා දෙයක් නැහැ. චුතිසිත කියලා අවසානයේ ඒකත් ඇතුළේ නැතන ඒකේ කෙනෙක් නැහැ. එතන කෙනා නැහැ. ඒකයි නැවත උප්පත්තියක් නැත්තේ. දික්ඨිංච අනුභගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේ සුවිනෙය්‍ය ගේදන් නැහි ජාතු ගබ්බසෙය්‍යම් පුරේතිති කිව්වේ ඒකයි. ඒ සම්මා දිට්ඨියට පැමිණි කෙනා මිත්‍යා දෘෂ්ටි වලින් මිදිලා ඒ දිට්ඨියට ආව කෙනා ආර අෂ්ටාංගික මාර්ගයේ ආපු කෙනා සම්මා දිට්ඨියට පැමිණි කෙනා මිත්‍යා දෘෂ්ටියෙන් මිදුණු කෙනා දිට්ඨිච අනුභගම්ම සීලව දස්සනේන සම්පන්න අන්න දර්ශනයට පත්තුණු කෙනා කාමේසුයිනේය ගේදන් නැවතත් මේ කම්සප විඳින හොය යන්නේ කාමේසුයිනේය ගේදන් නැහි ජාතු නැවත උපදින්නේ ගබ්බසෙයම් පුනරේදී කිසිම තැනක කලලක කිසිම තැනක පිළිසිඳ ගන්න. එය අන්තිම ආත්ම භාවයයි. අන්න ඒකයි සෝපටිශේෂ නිබ්බාන කියන්නේ ජීවත් වෙලා ඉන්නකොටම මැරිලා ඉවරයි. ඊට පස්සේ ශරීරය පවතිනවා කනවා බොනවා සේරම කරනවා නමුත් ආත්මීය දික්තිය ගිහිල්ලා මැරිලා ඉවරයි ඒක අනුපටිශේෂ නිබ්බාන කියන්නේ ශරීරය පොළොවට පස්සන එක විතරයි එතන කෙනෙක් නැහැ දැන් වැටෙනවනේ හොඳයි එහෙනම් නේද ඔතන්ට තමයි අපි යන්නේ පුළුවන් නම් බොහොම හොඳයි උත්සාහ කරන්න පොඩ පොඩ අඩුතරමේ සුගති පරායන හරි වෙනවා ඒකාන්තයි මේ ඇසීම තුළ පවා සුගතියටයි හේතු තියෙන්නේ. නියත සම්බෝධි පරායනයි වොස්සග්ග පරිණාම වෙනවා නිවනට නැමුණක් කොට පවතිනවා බුදුන් වහන්සේ දේශනා කරනවා යමෙක් මේ සත්‍ය අවබෝධ කරයිද මහණෙනි ගඟ අයිනේ තියෙන ගස ගඟට ඇලවිලා තිබෙයි නම් ගඟටමයි වැටෙන්නේ කියලා. ඒ වගේ මේ නිවනට නැමුණක් කොට ඒ පවතින යමෙක් නිවන නැමුණක් කොට පවතීද නිවනින්මයි සැනසීම ලබන්නේ කියලා. එයාට ආත්ම බියක්, මර බියක්, එහෙම කතාවක් නැහැ. නැවත දුගතියක් එහෙම දෙයක් නැහැ. සුද්ධාවාසයයි තියෙන්නේ. ඒකට හේතුව සත්තානම් විසුද්ධියයි. විසුද්ධියට ඇති වෙලා තියෙන්නේ. සුද්ධ වෙලා තියෙන්නේ. සිතක් යාට නැහැ ගන්න පුළුවන් ආත්ම කතාවක්. සත්තානම් විසුද්ධියයි දුක්ඛ දෝමනස්සානම් අත්තගමයි. ශෝක පරිද්දවානම් සමතික්කමයි. ඥායස්ස අධිගමයි නිබ්බාන සත්‍ය කිරියයි. අන්න ඥාණයෙන් අවදි වෙලා අධිගම ලබන තැනයි. සත්‍යයගේ විසුද්ධිය තුලයි සිදුවේ. සියලු දුකෙන් නැති වෙනවා දුක්ඛ දෝමන සත්‍යකව. ශෝක පරිද්දව මුකුත් එයා ගාව නැහැ. කෙනෙක් පුජ්‍යලෙක් නැහැ. ඥාස අධිකම නිබ්බාන සත්‍ය කිය. අන්න නිවන් දකින්න. හොඳයි එහෙනම්. ඒතන් සාන්තං ඒතන් ප්‍රණීතං ඒ සාන්ත ප්‍රණීත සුවය මේ සිතුවිලි වලින් මිදෙන හැමෝටම ලැබෙනවා. ඒතන් සාන්තං ඒතන් ප්‍රණීතං යදිදා සබ්බ සංකාර සමතෝ කියන්නේ සියලු සිතුවිලි වලින් මිදෙනවා. ඒ සුවය දැනෙනවා. සබ්බූපති පටිනස්සග්ගෝ මේ දාක් මොනවා හරි තිබුණා නම් මොනවා හරි තියෙන බවට යම් කිසි දැනීමක් එයත් දිය වෙලා යනවා. සබ්බූපති පටිනස්සග්ගෝ. තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බා. එයයි නිවන්. ඒ මගම තමයි අනිච්චාවත සංඛාරා උපාදවය ධම්මිනෝ uppajjitta niruddhanti තේසං උපසමෝසුකෝ කිව්වෙත් ඒකම තමයි. සියලු සංස්කාර සිතුවිලි අනිච්චයි අනිච්චාවත සංඛාරා උපාදවය ධම්මිනෝ උපදුණු තැනම නැති වෙන ධර්මතාවය අවබෝධ කරනවා උපාද වය ධම්මින උපජ්ජිත්වා නිරුද්ධාන්ති එතන එතන ඇති වෙන සිත නැති වෙන බුද්ධක්ෂණයට අවදි වෙනවා උපජ්ජිත්වා නිරුද්ධාන්ති තේසං උපසමසු අන සාන්ත සුවේන් සාන්ත සුවේටපත් වෙනවා කියන්නේ ඒකයි ඒ නිවන නිවන කියලා දෙයක් නැහැ සිතින් මිදෙන මග දුකෙන් මිදෙන මග එයයි නිවන් දකින මග නිස්සරණ මග වැටහෙනවනේ නිවන කියලා දෙයක් නැහැ සිතින් මිදීමයි නිවන කියන්නේ හොඳයි නේද එහෙනම් හ්ම් හොඳයි හොඳයි එහෙනම් වහන්සේ නිදුක් සේවා නිරෝගී වාසී සරණයි අම්මට මේ සත්‍ය අවබෝධ වෙන්න හේතු වෙන්න ඕනි